මේ මල් වටි හතක් තිබ්බට පාන් හතක් තිබ්බට මේ ප්‍රතිඵලය ගන්න බෑ. ඒක තෝරගන්න ඕනේ. දැන් මේ අනිත් ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ඔයක උත්තරේ හම්බෙලා තියෙනවා. දැන් ලේඩර් රෝග වලට එනකොට කොච්චර බේත් බිව්වත් හොඳ වෙන්නේ නැහැ මේ ගෙදරක ප්‍රේත දෝෂ අපල දෝෂ තියෙනවා කියලා කියනවා. දැන් මේකට හේතුවත් ඒකයි. හේතු රණුවයි ඵලයේ කර්මයට අනුවයි විපාකේ. ඉතින් අපි යෝකින් දකින්න ඕනේ. දැන් අම්මා ලෙඩ වෙනවා තාත්තා ලෙඩ වෙනවා. මයි කොන්දේ අමාරු පුතේ අද මොනවා හරි පොල් ටිකක් ගාලා දියම් මගේ අත රිදෙනවා. මට බලං කරන්න තියෙනවා. අපි යනවා ඒ වැඩි පැත්තකදී. එතකොට මොකද වෙන්නේ? දැන් අපිට වෙන්නේ මොකද අන්තිමට? ආයිත්‍යා කසාධාරණය කරපු එක විපාකේ ළඟට ගෝචර විදියට මොකද වෙන්නේ? අපිට ලෙඩක් හැදෙනවා. මේ තබනවා අහන්නේ. උදව්වක් කියනවා උදව්ව දෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? අපි කරපු එක විපාකේ අපිට දෙන්නේ. අනේ මේ හැරේ නම් අපි එහෙම කළේ නැහැ. අම්මාට සැලකුවා තාත්තාව සැලකුවා උදාහරණ කියන්න ඕන. හැබැයි ඒකෙන් 90 බොරු කියන්නේ. තමන් ඒක සැලකිල්ල තරන්න නැති නිසා ඒකේ බරපතලකම දැකලා නැහැ. ඒ වෙනනම් පෙර භවයේ ඕකට දෙමව්පියන්ට වැඩි හිටියන්ට එහෙම කරලා අයිතිකම් කරලා තියෙනවා. ඒවා විපාක අපිට එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් එනකොට අපිට ඒ කර්ම විපාකයක් වශයෙන් පළ දෙනවා. කර්ම විපාකයක් එනකොට වේත අහන්නේ. කර්ම විපාකයට ප්‍රතිකර්ම කරන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ වගේ වෙලාවට කළ යුතු ප්‍රතිකර්ම දෙආකාරය. දැන් මම මේකට එක්තරා දෙයක් කියන මේ මහත්මයා අද නම් මේ ඇවිදලා නැහැ. එක්තරා මහත්මයෙක් ඇවිදලා මේ ඉඳුරාණ කියන ගමේ. ඒ මහත්මයා ඇවිදලා තවත් කකුලක අමාරුවක් තියෙන කෙනෙක් හිටියා. එයාට වෙදකම් කරලා කරලා වේට් කරලා හොඳ වෙන්නේ. මොන වේදක් කළාද අහන්නේත් නැහැ. මේ රෝගියා එක ආවා. දැන් මෙයා පිළිබඳව මට සමාධියට වැටුණා එක්තරා වෙන දර්ශනයක්. මොකද්ද මේකට වැටුනේ? මෙයා පෙර භවයක එක්තරා අතපය නැති හිඟන්නේක් හිටියා. මේ හිඟන්න කෑ ගහ යමක් ඉල්ලනකොට බැනලා යන්න ගියා. බයිනොට හිඟන්න බැන්නා. ආපහු වෙයිලා ගැහුවා පයින් පාරක්. අර හිඟන්න. පයින් ගහලා යන්න ගියා. ඒ හිඟන්න සාප කළා. එදා වෙච්ච හිද්දිය එයින් ඉවරයි. හැබැයි විපාක දෙන අවස්ථාවට මේ භවයේ ආවා. අර පුද්ගලයා කරගත්ත පාපයක් තිබුණා. ඒ කරගත්ත පාපයත් එක්කලා එයාටත් ඒ ශාපේ එයාට ආවේ. එයාත් පාප විපාකේ ගණන් ගන්න නැතුව තවත් ශාප කළා. ඒ ශාපේ නිසා එයාට ශාපේ පළ දෙන්නේ. එයා කරගත්ත පාප කර්මය නිසා එයා හරකෙක් වෙලා උපන්. මෙයා මිනිස්සෙක් වෙලා උපන්නා නමුත් කකුල මෙයාගේ කකුලේ අමාරුවා. ඒ හරකාගේ කකුල පොර වෙලා. මිල්ලතේ පැත්තේ ගෙදර කර මම දන්න පැත්තක් නෙමෙයි පාරක් පෙරුණා පාර කිව්වා. මෙන්න මෙහෙ පාරක් තියෙනවා මෙන්න මෙහෙ පාර ගියාම මෙහෙම අඩි පාරක් තියෙනවා මේ අඩි පාරේදී කන්ද බුදුර නැගලා යන්න තියෙනවා ගියාම මෙහෙම ගියක් හම්බ වෙනවා අන්නේ ගෙදර ගාලක් තියෙනවා ගාලේ හරකා බැඳලා ඇති මේ හරකෙක් ඉන්නවා බැඳලා ඇති මේ හරකයි කකුල කර වෙලා ඇති අන්නේ එකට ඔයා බේත් කළොත් උඩ හොඳ වෙනවා ඒක අර බේත් කරලා විදිහට හිතන් තමන්ට බේත් කරගත්තාම තමන්ට හොඳ වෙනවා මෙන්න මේකයි ඔක හොඳ කරගන්න තියෙන ක්‍රමය කියලා ඒකට අවශ්‍ය වෙන බේත් හතරක් කිව්වා ඒ හරකට වඳින්න කොහොම හරි කියලා හරක හොයාගන්න කිව්වා. මේගොල්ලෝ ගිහින් හට කාලා ගිහිලා ගිහිල්ලා හරක කිව්වා පාර ගිහිලා හරක කියලා විදිහට පාර තිබුණා. ඒ ගෙදරක් තිබුණා ගිහින් ආලා බලනකොට මෙහෙම හරකෙක් ඉන්නවද කියලා අර ගාලේ වැඳලා ඉන්නේ ඒක තමයි. දැන් අවුරුදු ගාණක් වෙනවා පුංචි කාලේ කකුල කැඩුණා හොඳ වෙන්නේ නැහැ. ඌටින් වැඩක් ගන්නත් බැහැ. අර වැඳලා ඉන්නේ ඒක තමයි කියලා හරක පේනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ බේත් හතර හොයන්නේ. මේ බේත් හතර එක හැරේ හොයාගන්න ඕනේ. එකක් හරි පරණ වුණොත් බෑ. මැල වුණොත් බෑ. මේ බේත් හතර හොයන්න ගිහින් නම් බේත් තුනක් හොයාගන්න එකක් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ බේස් හතර තියෙන තැන් ඉස්සෙල්ලා වලාගෙන ගිහිල්ලා ඉවරලා හිටන් අයිස් හැරේ ගිහිල්ලා ඒක සැරේ එකතු කරන්න එක බේස් ගහ කවුරු හරි උදුරන්න හරි ගිහිල්ලා. ඒත් බේස් ගහ හම්බ වෙන්නේ. මාස ගාණක් උත්සාහ කරලා බේස් හත එකට හොයාගන්න බැරි වුණා. අන්න කර්ම ශක්තිය බලවත්කම නිසා ලිඩේට විදිර කරගන්න බැරි නා පැවිදිය. අපි කරන්න දෙන්නේ කර්ම ශක්තිය බලවත්කමේ හැටි. එල්ල කරලම දුන්නත් ඒක කරගන්න බැරුව කියලා. අන්න රෝග වලට හැදෙන ක්‍රම කර්ම රෝගයක් බලපෑවොත් එහෙම අපි වේද කරුවා හඳ වෙන්නේ නැහැ. භූත දෝෂ මොකද වෙන්නේ නැහැ මොන ප්‍රතිකර්ම කළත් අපි අර කරපු ඒවා හැටි හැටි. ඒ වගේ ලාවට අපි දකින්න ඕනේ භූත දෝෂේ මොකද භූත දෝෂේට හේතුව මොකද්ද භූත දෝෂේ නිරෝධ කරන්නේ කොහොමද ඒකට මාර්ගය මොකක්ද? ඒ ක්‍රමයෙන් ඒක ජය ගන්න ඕනේ. ඔන්න ඕකට කියනවා බුදු පිළිසරණ. බුදු පිළිසරණ කියන්නේ මේ සත්‍ය සත්‍ය ආකාරයේ යමක් විසඳ ගන්නකොට ඒ කුමක්ද ඒකට හේතුව මොකද්ද ඒක නැති කරන්නේ කොහොමද නැති කරන මඟ මොකක්ද? ඔය කියන හතර ආකාරයට දාලා බලා ගන්න හැකියාවක් තියෙනවනේ යම් කෙනෙකුට මෙයාට කියනවා බුදු පිළිසරණෙන් කටයුතු කරන කෙනා. ඒක තමයි නියම විද්‍යාව. ඒ අනුව කටයුතු කරලා එයා දිනන්න ඕනේ. විනයකින් විනයකින් දිනන්න බෑ. අනුන්ට අතහොලා ජීවත් වීමට කියන පරහේ අත හේවත් പ്രേත. අනුන්ට අතහොලා ජීවත් වීමේ විපාකය තමයි പ്രേතයා වෙන්නේ. ඉතින් අපි අනුන්ට අතහොලා ජීවත් වෙලා හිටියා නම් එහෙම අපේ ජීවිතේදී අපිට කරගන්න කියාගන්න පුළුවන්කම තියෙද්දී කම්මැලිකමට හිටියනම් මේවත් බැවි හෝ වෙනත් බැවක අපි හිටියනම් ඒක විපාකේ අපිට එන්නේ අනේ പ്രേත විපාකයට අනුරූපව. ඒ නිසා අපිට ඇති වෙනවා ප්‍රේතයාගේ ස්වභාවය මොකද්ද? යා ගන්න බැරි, ඒ ගන්න බැරි, කරදර කර ගන්න බැරි අසනීපයක්, ලක්ෂෝගයක් හැදීමත් ඒ പ്രേත ගති ලක්ෂණ විපාක. ප්‍රවෘත්ති විපාක. ඒ தත්ත්වයට මත പ്രേත අධ්‍යයව ලැබුව කෙනාට ඒ අධ්‍යයවේ ඉපදිලා නැගිට ගන්න බැරුව, යා ගන්න බැරුව, කන්න බැරුව, ඉන්න බැරුව ඉන්න ඒ જાතිය අධ්‍යයවක් ලබනවා. ඒක මහ බලවත් විපාකයක්. ඉතින් අපි යම් කිසි කෙනෙකුට අවේද කරන්න උන් ප්‍රේත වෙලා උනුත් ඒ වැඩේ නම් කළේ. ඌට හොඳ නම් මට මොකද? අපි කොහොම තමයි අපි ගන්න තීරණය. ඒක කලේ ඉන්න මම කරන්නේ නැහැ. දෙන්නා කලේ තියෙන. ඒ දෙන්නාගේ වැඩ තව කෙනෙක් කරන්න ඕනේ. එක එකේ පළියට එක එක ඉන්නවා. ඔන්න ඒ විදිහට ඉඳ ගියාට පස්සේ මොකද වෙන්නේ? එකෙකුට එක යුතුයකම් ඉටු කළ යුතු යුතුයකම් කොටස කරන්නේ නැත්නම්. අන්‍යෝන්‍ය සහයෝගයෙන් කළ යුතු කරන්නේ නැත්නම්. ඒකේ විපාකයේ වශයෙන් එයාට සිද්ධ වෙනවා ප්‍රේත ගති ලක්ෂණ නැත්තා වූ විපාකයක් විඳින්න. ඒකට උරුම වෙනවා. ඒ අයට අරින්න බැරි ප්‍රේත දෝෂ හැදෙනවා. නිසා ඒ අය දැනගන්න ඕනේ අනික් අය පිළිබඳව උත්සාහයෙන් හොයලා බලලා. අනික් අයට පක්‍රමශීලීව යහපත කරලා. ඒ යහපතෙන් කරගත්ත වින සමා අවඩ අසාධාරණ කරගත් ලෝකයට අනුමෝදන් කරවන්න. ඒ වගේම ඒ ඉබඳුවන්නා වූ දේවතාවන්ට ලෝකපාලක දේවතාවන්ට අනුමෝදන් කරවලා පෙරමම මෙබඳු ආකාරයෙන් ජීවත් වුණේ. പ്രേත ගතියෙන් අනුන්ට අතහොලා ජීවත් වුණා ප්‍රාමණ්ඩ වැඩ කරගන්න පුළුවන් ඒවා කරන්නේ නැතුව. කම්මැලිකමට හිටියා. ඒ දුස්චරිතේ වැරදි ගතිය මම ඊට පස්සේ අත්හැරලා ඉන්නේ. මම දැන් එහෙම ඉන්නේ නැහැ. මම අනික් කාට යහපත කරන විශේෂ පුද්ගලයෙක් වෙලා ඉන්නේ කියලා. ඒ පින අනුමෝදන් වෙන්න කියලා දේවතාවන්ටත් අනුමෝදන් කරවන්න ඕනේ. තමන්ගෙන් අවේද අසාධාරණ වෙච්ච අයටත් ඒක අනුමෝදන් කරවන්න ඕනේ. මෙන්න මේ ටික කරගෙන ගිය කෙනාට අර අපේ ගතිය ප්‍රතිකර්මයක් කරනකොට අර දෝෂය ඇරලා යනවා. අන්න ඒකට ක්‍රමය. ඒ ක්‍රමයෙන් ඒව අරගන්න ඕනේ. අර කෝකටත් අයිල පොල් තෙල් ගිය හැම්පෙන ඇතුළට හරියන්නේ නැහැ නේ. ඒ වගේ අහනවා එක ක්‍රමයක්. එහෙම එකකට එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඒකට අදාළ ක්‍රමය හොයාගන්න ඕනේ. හොයාගෙන ඒක කරලා ඒකෙන් මිදෙන්න ඕනේ. එහෙමයි කරගන්න ඕනේ. මේ ප්‍රඥා අභියතින අකුරු ටිකක් හොයාගන්න අමාරුයි. චක්‍රවර්ති රජ මොකද මත් ගිය මහත්තයා ගියා නේද? අනේ දුන්න මහත්තයා ගියානේ. මෙතන හිටිය මහත්තයා ආ ඒ මහත්තයා නේද? මේ චක් මොකද මේ ලියුවේ චක්‍රවර්ති රජ හොයන්න පුළුවන්. අර අර හත් දෙවෙනි කවුද කියන්නේ? ආ ආ චක්‍රවර්ති රජ කියලා කියන වචනයෙන් පෙන්වන්නේ මේක ගැඹුරු ප්‍රශ්නයක්. යම් කෙනෙක් පුණ්‍ය ඍධියක් ලබනවා ලෝකේ පාලනය කරන්න සුදුසු විදිහේ කෙනෙක්. ලෝකයට යහපත කරලා ලෝකෙට සිත සලසපු කෙනෙක්. ඒ පුණ්‍ය මහිමේ හේතු කොටගෙන ලෝකයා පාලනය කරන දැහැමින් පාලනය කරන්න හේතු පුණ්‍ය ඍධිය ඇතුව උපදිනවා යම් කිසි අත්දැවක. මෙන්න මේ ඊට සුදුසු කාලවකවානුකූල. තමයි ඒ අය ලෝකෙ උපදී. අන්න එහෙම කෙනෙකුට හැකියාවක් ලැබෙනවා දැහැමින් ධාර්මිකව සටනක් නොකර දැහැමින් ලෝකේ පාලනය කිරීමේ පුණ්‍ය සම්පත්තියක් ලබනවා. මෙන්න මේ බඳු කෙනෙක්. චක්‍රවර්ති රාජධර්ම කියලා කොටසක් තියෙනවා. චක්‍රවර්ති වත කියලා. ඒ චක්‍රවර්ති වත පුරාගෙන මේ සීල් සමාදන් වෙලා ඉන්නවා වගේ දින හතක් ඒ සීල් සමාදන් වෙලා ඒ වත පුරාගෙන යනකොට අර සසර කරන ලද පුණ්‍ය irdiye මතුවලා එනවා. ඒක මතු වුණාම යාර සත්වවිද රත්න කියලා මේ විශ්වයේ පහළ වෙනවා ඒ පුණ්‍ය විද්‍යාවේ බලවේගයෙන් හට ගන්නවා මේ සොයන් ජාතව පහළ වෙන එයාට අවශ්‍ය කරන්නා වූ මේ අවශ්‍ය උපකරණ ටික. චක්‍ර රත්නේ, හති රත්නේ, අස්ව රත්නේ, මණි රත්නේ, පරිනායක රත්නේ, පුත්‍ර රත්නේ ආදී වශයෙන් පහළ වෙනවා. මේ වගේ භාර්යා රත්නේ මේ ආදී වශයෙන් රත්න හතක් පහළ වෙනවා පුණ්‍ය විද්‍යාවේ. ඒ හත පහළ වෙච්ච කෙනෙකුට ලැබෙන ශක්තියට අනික් අය හරි කැමති එයා යටතේ තමන්ගේ රාජ්‍යය කරන්න. එයා කියන වචනයට අනුව කටයුතු කරන්න. චක්‍රවර්ති රජ කෙනෙක් පංච දුස්චරිතයෙන් වෙන් වෙලා රජකම් කරන්න කියලා අනික් අයට දැනුම් දීලා අවවාදන ශාසනා කරලා. යනවා මිසක් එයා වෙන රජයක් අල්ලන්නේ නැහැ. හැබැයි චක්‍රවර්ති රජුරුවන්ගේ ආනුභාවය නිසා ඊයට අවඩක් වෙන්නේ නැතුව සාර්ථකත්වයෙන් ජයග්‍රහණය කරලා ඒ ශාස්ත්‍රීයකත්වයේ ලැබෙනවා. නිසා එයා රජුරුව හැටියට තෝරාගෙන ඒකාන්තේ ඒකමතිව තෝරනවා. හැමතැනම එයා රජෙක් හැටියට. අන්න ඒ බඳු රාජ්‍යය තමයි චක්‍රවර්ති රාජ්‍යය. ඉතින් ඒ බඳු චක්‍රවර්ති රාජ්‍යයක් මේ කාලීට ගැලපෙන කාලෙකයි පහළ වෙන්නේ. ලෝකයේ ඊට ගැලපෙන ගැලපෙන කාලවකවානු පහළ වෙනවා. ඒ වගේ කාලෙක තමයි එහෙම කෙනෙක් උපදින්නේ. උපදින තමයි සක්විති රජ කෙනෙක් වෙන්නේ. ලෝකයේ ආරම්භක කාලේදී සක්විති රාජ පරම්පරාවක් ඒ වගේ ආවා. දස අකුසලයෙන් ලෝක සත්‍යය දුෂ්චරිත වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ ශක්තිය නැති වෙලා ගියා. ඒ වඳු වාසනාවක් ලබන්න මිනිහා හිමිකම් නැති වුණා. නැතිවීම නිසා මිනිහට ඒ වාසනාව නැති වෙලා ගිය නිසා සාමාන්‍ය රජවරු මිසක් චක්‍රවර්ති රජවරු පුණ්‍ය විදියට රජවරු පහළ වෙන්නේ නැතුව ගියා. ඒකේ මේ කාලේ වෙනකොට ඒ රජවරු නැහැ. අනික මොකද ඉන්නේ? තුසිත දිව්‍ය ලෝකයේට තමනක් අධිපතිද? සක්‍රදේවින්දද? ඔව්. නෑ සක්‍ර දේවේන්ද්‍ර අධිපති වෙන්නේ දෙව්ලොව දෙකකට. චාතුර් මහා රාජිත්‍ය සහ තාවතින්සිය කියන දෙව්ලොව දෙකටයි අධිපති. දෙදෙව්ලොවට අධිපති. සදෙව් ලෝකය කියලා තියෙනවා. දිව්‍ය ලෝක 6ක්. මනුස්ස ලෝකෙත් එක්ක 7යි. මනුස්ස ලෝකේ අත්තරනම් දෙව්ලොව 6ක් තියෙනවා. ඔකෙන් චාතුර් මහා රාජිත්‍ය කියන්නේ 15 දිව්‍ය ලෝකේ. තාවතින්සිය කියන්නේ මහවෙරට සම්බන්ධ ඊළඟ දිව්‍ය ලෝකේ. ඒ දෙකම ඉරහඳ දෙකෙන් එළිය ලබන මට්ටමේ දෙව්ලොව දෙකක්. අන්නේ දෙකට අධිපති කෙනෙක් තමයි සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ. තුසිත දෙව්ලෝ කියන්නේ තව එහා තියෙන එකක්. යාම තුසිත. නිම්හාන්නති පරිනිම්මිත වසවර්ති කියන්නේ ඉතුරු දිව්‍ය ලෝක හතර. චාතුර්මහා රාජිත තාවතින්ස කියන්නේ පල්ලෙහා තියෙන දෙව්ලෝ දෙක. සක්‍ර දේවි කෙනෙක් අධිපති වෙන්නේ මේ දෙව්ලෝ දෙකටයි. තාවතින්ස කියන වචනේ දාන්න හේතුව තියෙන්නේ බුදුරණන් වහන්සේ මගමානවක ඉන්න කාලේ. කියන්නේ බෝධිසත්ව කාලේ සිරිතක් මුල් කරගෙන. ඒ කාලේ මොකද කරන්නේ මිනිස්සු මොනවා හරි ගෙවල් දොරවල් හදපුවාම ඉඩ කඩම් වහපුවාම හේන් කොටපුවාම තව කෙනෙක් ඇවිල්ලා ඒක අයිති කරගන්නවා. ඒතර ඒ අය හටන් කරනවා. අයිතිවාසිකම් කියනවා. ගහමරා ගන්නවා. මෙන්න මෙහෙම කාලෙක මේ මගමානවක කියන එක නත් බොහොම දැහැමි කෙනෙක්. උඹට ඕන නම් ඔබ ගනින් කියලා ගිහින් වෙන එකක් හොටනවා. ඒකත් තව කවුරු හරි අයිති කරගන්නවා. ඒක හදපු ගේත් අයිති කරගන්නවා. ආහා මේක හදාගෙන ඉන්නකෝ කමක් නැහැ. මට සන්තෝෂයෙන් උඹලා හොඳින් ඉන්නවා නම් කියලා ඒක දාලා යනවා. නමුත් මෙයාට මේ එයා හදපු ඒ අනික් අය ඉන්නවා දැකම හිතට සතුටක් ඇති. මේක දේව ගුණයක්. මෙන්න මේ නිසා මොකද කරන්නේ මෙයා පටන් ගත්තා එයාගේ ක්‍රමානුකූලව ඒ ගුණේ ඉන්න ඒ ගුණයට ගැළපෙන තවත් 30 දෙනෙක් එකතු වුණා. එයාගේ භාර්යාව 4 දෙනෙක් හිටපු භාර්යාව 7 දෙනයි. තවත් එයාට එකතු වෙච්ච යාළුව පිරිසකුයි 33 දෙනෙක් එකතු වුණා. මේ 33 දෙනා 3 දෙනා එකතු වෙලා ශ්‍රමදාන ව්‍යාපාරයක් ගෙනිච්චා. අදත් ඒ ශ්‍රමදානීය මහ විනක් හිදී සලකන්නේ තෝකයි. නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙනවා. ඉඩ කරන්නේ නැති අයට ඒවා වවල හදලා දෙනවා. එහෙම දීලා ඒවා දැකලා සන්තෝෂ වෙනවා. ඉතින් ඒ කට්ටිය කිසි දිනක අයිතිවාසිකම් කරගන්නේ නැතුව එහෙම උදව් කරන පිරිසක් නිසා ඒ ගමේ ඉන්න පිරිස කවුරුත් ඒගොල්ලන්ට උදව් කරන්න පටන් ගත්ත ශ්‍රමදාන පිරිසක් පින්වන්ත පිරිසක් කියන. මෙන්න මේ පිරිසකට පින් බලෙන් ඒගොල්ලන්ට පහළ වෙච්ච පළවෙනි දෙව්ලොව තමයි තාවතින්ස කියන දෙව්ලොව. ඒ 33 දෙනා ගිහිලා උපන්නේ ඉස්සෙල්ලාම මේ දෙව්ලෝ. ඒ 33 දෙනාගේ නමෙන් තමයි තාවතින්ස කියන 33යි කියන එකයි. 33න් ආරම්භ වෙච්ච දෙව්ලෝ නිසා ඒකට තාවතින්ස දෙව්ලෝ කියලා. අන්‍යයන්ට උදව් උපකාර කරලා හිටන් ඒ කරව පිණින්. කිසිම කෙනෙකුට කරදරයක් නැතුව පුණ්‍ය ඉරිදීන් පහළ වෙන පටන් ගත්තා ඒගොල්ලන්ට ලැබීම. ඒ ලැබීමට හතුරු කරදර වලින් පහර ගහන්න බැරුව ගියා. අසුරය පහතර බැස්සා අසුරය හිටියේ මහවෙරට ඉස්සෙල්ලාම අයිති කියලා. පුණ්‍ය විද්‍ය හිමිකම ලැබුණාට පස්සේ අසුරේ පල්ලම් බැසා ඉන්න බැරුව. ඊට පස්සේ සුරාසුර යුද්ධ හටගත්තා. ඒ වෙනුත් අසුරේ පෙරදිලා සොරෙන්ට ජයයත් වුණා. ඒකෙන් හටගත්ත දෙව්ලොව තමයි දෙදෙව්ලොවට අධිපති වෙලා සක්‍ර දෙවියන්ගේ රූපන්නේ. සැකසුම් සහගතව කටයුතු කරපු නිසා සක්‍ර දෙවියන්ට සක්‍ර කියන නම යොදුනා කියලා දේශනාවේ පෙන්වනවා. ක්‍රමානුකූලව සැලසුම් සහගත යහපත් සුචරිත වැඩපිළිවෙලක් ගෙනිච්ච නිසා. ඒකෙන් යාර සක්‍ර කියන්න පටන් ගත්තා කියලා. දැන් සදෙව්ලෝටම අධිපතිය කියලා වෙනම කෙනෙක් නැහැ. වසවර්ති මාර කියලා කියන්නේ ප්‍රාදේශීය දිව්‍ය රාජ්‍යය. පරිණිමිත වසවර්ති කියන දිව්‍ය ලෝකයෙන් ඉහළම අපසම්පත් කියන දිව්‍ය ලෝකේ උපන්න ප්‍රාදේශීය දිව්‍ය රාජ්‍යය. එයත් එදෙන්ටපත් උනේ ලෝකයාට හොයලා බලලා කටයුතු කරලා දීලා. ඉල්ලනකම් බලා ඉන්නේ නැහැ. ලෝකයාට නැති බැරි දේවල්, ලෝකයාට අභිවෘද්ධියට අවශ්‍ය දේවල් හොයලා බලලා හිටු කරලා දෙනවා. ඒ කරගත මහ විනය බලයෙන් තමයි මේ පුණ්‍ය විද්‍යෙන් තමයි පරිණිමිත වසවර්ති කියන දිව්‍ය ලෝකේ ප්‍රාදේශීය දිව්‍ය රාජයෙක් වෙලා උපන්නේ. ඒ දිව්‍ය ලෝකේ ඉන්න නායකයෙක් වශයෙන් ඉන්නවට ඒගොල්ලෝ අනුන් හදලා දෙන දෙයින් ලැබෙන පරිණිමිත අනු කියන්නේ අනුන් විසින් නිර්මාණය කරලා දෙනවා. වසවර්ති කියන්නේ වාසය කරන වැඩපිළිවෙල. Tamanට හිතන්න දෙයක් නැහැ. Tamanට අවශ්‍ය දේවල් හිතන්න ඉස්සෙල්ලා කවුරු හරි හොයලා ඉටු කරලා දෙනවා. යම් සම්පත්තියක් හිතුවොත් හිතනකොට මේක ඉටු කරලා දෙනවා. ආයි වෙහෙතෙන්න දෙයක් නෑ. මෙන්න මේ බඳු ස්වභාවයක් ඇති දෙව්ලොවක් තමයි පරිණිමිත දිව්‍ය ලෝකේ කියන්නේ. ඊයයි තව කෙනෙක් පාලනය කරන්න තව කෙනෙක් යටත් කරන්න කැමති නෑ. හැම කෙනෙකුටම නිදහසේ සතුටෙන් ජීවත් වෙනවා දකින්න කැමතියි. සම්පත් භුක්ති විඳිනවා දකින්න කැමතියි. ඒවට මදිපාරුවක් තියෙනවා තව හදලා කරලා දෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ධර්මතාවය ඒකයි. ඒ දේව ධර්මයේ ඒකයි. ඒ අනුව කටයුතු කිරීමෙන් තමයි පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකෙ උපදින්නේ. හැබැයි සම්පත්තිය හොඳ නැහැ කියනකට කැමති නැහැ. ඔය අනිත්‍යයි දුකයි අනාත්තයි කියනකට කැමති නැහැ. ඒ නිසා බුදුදහමට කැමති නැහැ. ඔසවර්ති මාර්ගය කැමති නැති වෙන හේතුව ඒකයි. මෙච්චර සැනසille සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දි. සතුටෙන් පංචකාම භුක්තිය ලබන්න ක්‍රමයක් තියෙද්දි. මොකටද මේක දාලා යන්නේ? ඒ ක්‍රමෙන් ඒවා කරගෙන කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? ඒ නිසා ඒක හරි ක්‍රමයක් නේ කියලා ඔය වතින් තමයි ඉන්නේ. ඒක තමයි මේ ලෝකේ බොහොම හොඳ සාරවත් එකක්. අසාර වෙන්නේ මිනිසුන්ගේ ඕනකම. මිනිසු යහපත් දේවල් කරලා පින්දහම් කරේ මෙතෙන් තාවත් මේ සාරත්වයේ ඉන්න පුළුවන්. ඉතින් මොකටද එහෙම ක්‍රමයක් තියෙද්දි මේක අත්හරින්නේ? මෙන්න මේක තමයි මාර ධර්මයේ ඕකයි. බුදුරජාණන් වහන්සේටගේ ඔබ වහන්සේට මෙච්චර 이르දි බල තියෙනවා. මේ කන්ද රතරන් වේවා කියලා හිතුවොත් රතරන් කරන්න පුළුවන්. ඔබ වහන්සේ චක්‍රවර්ති රජ වෙන්න හේතු වාසනා තියෙනවා. ඇයි මේ මේ තවුස් දිවි රකින්නේ? මත් උදව් කරන්න. ඔබ වහන්සේ ගිහිලා ඉතින් චක්‍රවර්ති රජ වෙන්න ඕනේ. කොච්චර හොඳද? මෙහෙම කරලා බෝසත්ණන් වහන්සේට අවවාද දෙන්න ගියේ. තරහෙන් නෙමෙයි ගියේ. එයා මිත්‍ර වුණා. ලෞකික පැත්තේ මිත්‍රේ. ඉතින් අන්න ඒකයි ඉතින්. ඒ පැත්තට මිත්‍රයි. ඉතින් ඒ පැත්තට යනවා නම් කැමැති. ලෞකික කතේ වැළඳ ගන්නවා නම් කැමැති. ඒ සම්මාන ප්‍රේමන ගන්න. මොකද සවේව සමනාමනෝ තව ධම්මා සාමනෝ සම්පස්ස විඥානත්තන මේ සමන ගත්තා මුක්කාස් කියලා. ඔව්. මාර්ග ප්‍රකාශනයක් කරන්නේ. ඔව්. එතකොට ඒ ප්‍රකාශනයේදී මනස මනසට අරමුණු වන ධර්මියෝ මනෝ සංපස්ස විඥානයත් මගේ එසේනම් තොප කොයි ගොස් මිදුනේද කියලා ඔය මනසත් මනෝ සංපස්සයත් මනෝ සංපස්සජා වේදනාවත් ඒ ඔක්කොම මගේ කියන්නේ එයාගේ අධිපතිකම පෙන්වන්නේ එයා මගේ කියන අර්ථයේ එකක්. දැන් පවිතු මාර්යා කියනවා කෙලෙස් වලට එක අර්ථයකින්. මාර කියන වචනේ පෙන්නකොට වසවාර්ති මාර කියන්නේ දේවපුත්ත මාර විතරයි. කර්ම මාර, ක්ලේශ මාර, විපාක මාර, අபிසංකාර මාර ඔය ආදි වශයෙන් පෙන්වනවා මාර කොටස් වලට. පස් මරුන් කියලා පෙන්වනවා. මේ හතරක් කෙලෙස් වලටයිදී. සම්පත් පැත්තටයිදී. පුද්ගලත්වයෙන් අයිති වෙන්නේ වසවර්ති මාර තමයි දේවපුත්‍ර මාර. ඉතින් පවිතු මාරය මම ඔබ දැනගත්තා කියලා බුදුරන් වහන්සේ වෙනපු තැන්වලදී පවිතු මරු කියලා හඳුන්වනවා පස් මරුන්ටම හඳුන්වනවා. ඉතින් දේවපුත්‍ර මාරත් මේ එකයි එන්නේ. ඒ හතරම අධිපති වෙලා ඒක හරි කියන නිගමනයේ වැළඳගෙන ඉන්නේ දේවපුත්‍ර මහර. ඒක ප්‍රධානී අවතෙන් ලෝකේ ප්‍රකාශ වෙලා ඉන්න සම්මත වෙලා ඉන්නවා. ඒ සම්මතය ඒක. ඒතර මනසත් මගේ මනෝ සම්පාසයත් මගේ මනෝ සම්පාසලා වේදනාවත් මගේ උඹ කොහෙ ගිහින් විදෙන්නද කියලා හිවි. එයා දැනගෙන හිටියේ නැහැ එයින් එහා පැත්තක් ගැන. මනසයි මනෝ සම්පාසයයි දෙක අවිද්‍යාවේ නිගමන. අවිද්‍යාවේ නිගමනයක් බව දන්නේ නැහැ. මනස කියන වචනේ පෙන්නන්නේ මනපු මනමන ආශ්‍රය කරන නිසා මනස කියනවා. මනින්නේ මොනවද මේ ලෝකේ තියෙන සම්පත්? පංචකාම සම්පත් මැන ගන්නවා. මැනගෙන ඒවා හොඳයි කියලා ආශ්‍රය කරනවා. අන්න මනසේ හැටි. නෑ චිත්ත මනස නෙමෙයි. නම් චිත්ත වලට වහින්න පුළුවන් කමක් නෑ වසවර්ති මාර්ගය. එයා එයාගේ දත්තයන් තියෙන්නේ අර මනස කියන தත්ත්වේ. ලෝකයේ පංචකාම සම්පත්තිය මේවයි මේවා වැදගත් දේවල් කියලා මනින යම්කිසි මානසිකත්වයක් තියෙනවා නේද? ඒ මානසිකත්වයේ ඉක්මවලා නැහැ. මනස කියන්නේ ඔච්චරයි කියන ඉතිකේ තමයි හිටියේ. පසවර්ති මාර්ගය. විඥානයක් ගන්න. අන්න විඥානයත් වැටෙන්නේ මනෝ විඥානය කියන්නේ ආගන්තුක උපක්ලේශයකින් කහර ගැනීච්ච එක. මනෝ වල ඉන චිත්තවල චිත්තයි මෙහා පැත්තට මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතන මනීන්ද්‍රියන් විඥාන. ඔතෙන් එකම කෙලෙස් වලින් ගහන වෙච්ච මානසිකත්වයට කියන නම් මේවා. ඉතලා වහන්සේ අර විස්තර කරන්න ඉස්සර මම දැන හිටියේ. ඔව්. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන පහෙන් වහුණාට පස්සේ ඒක මනෝ වෙනවා. ඊට පස්සේ මනෝ කියන එක කාමචන්ද සීනමිත විතර කුච්ච විචිකිච්ඡා කියන ඒ පහෙන් වහුණාට පස්සේ තමයි විඥාණය. ඔව්. මම එච්චරයි දැන හිටියේ. ඊට පස්සේ ඔබ වහන්සේ ගිය සතියේ විග්‍රහ කළා. චිත්ත මනෝ මනෝ සංහදයන් පන්නරම් මනෝ මනෝ මනේන්ද්‍රයන් මනෝ ආයතන මනෝ මන ආයතන මනේන්ද්‍රියන් චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතන මනේන්ද්‍රියන් විඥානං විඥාන කන්දෝ විඥාන කන්දෝ ඔව් එතකොට දැන් අපි භවංග භවංග චරණ භවංග උපච්ඡේද එතනින් යාම පංචද්වාරා වර්ධන සිත ඒ ටික ගත්තාම ඊට පස්සේම චක්කු විඤ්ඤාණ. ඔව්. එතකොට චක්කු විඤ්ඤාණයට අපට අපට වැරදි මේ ටික බස්සන්න. ඒ කියන්නේ චිත්ත මනෝමාන සංහදයන් පන්නරන් කියන ටික. ඔව්. එතෙන් අකුලක් කරන්න පුළුවන් නේද? දැන් චිත්ත කියන එක මූල ධර්මයේ දැන් අපි තමු කහ ටිකක් ගත්තාම වතුරක් තියෙනවා. වතුරමයි කහට වෙලා තියෙන්නේ. අපි කහ ටික කියන්නේ වතුරත් එක්කලම තියෙන කහට නිසා. දැන් කහට ටික අයින් කරොත් අපි ඒක කහට එක කියන්නේ ආයෙ වතුර එක කියන්න වෙනවා. මොන දෙයක හරි කහට අයින් කරපුවට පස්සේ ආයෙත් පිරිසිදු ජලය කියන්න වෙනවා. පිරිසිදු ජලයම තමයි එක එක ආකාරයෙන් කහට ගැන්වෙනාම අපි එක එක නම් වලින් හඳුනන තත්ත්වයන්ටපත් වෙන්නේ. මෙන්න මේ වගේ මනෝ මානසං හදයන් පණ්ඩරා මනෝ මනායයන් මේ ඔක්කොම කහට වර්ග. එකින් එක කහට ගැනිච්ච ඒවා ඔක්කොම චිත්ත කියන එකට දාන්න බැහැ. චිත්ත දැන් අපි තුමු පිරිසිදු වතුරයි කහටයි කියලා ගත්තොත් පිරිසිදු වතුර කහටෙන් වෙන් කළොත් පිරිසිදු වතුර. නැවත කහට දැම්මොත් කහට එකක්. තේ කහ ටිකක් ගත්තාම ගන්නෙත් එහෙමයි. තේ කහ ටිකේ තේ කොළ කහ ටික අයින් කරපුවාම ආයි පිරිසිදු වතුර. උණුසුමත් අයින් කළොත් ඇල් වතුර. ඒ විදිහට ඒකට අවශ්‍ය කරන්නා වූ වතුර කියන නම විතරක් ඉතුරු වෙන්නේ. ඒකට ආවේන කරපු සියල්ල අයින් කළොත් එහෙම. ඒ වතුර වල වෙනසක් නෑ. දැන් එතකොට අපිට ඒකට එකතු කරන්න බෑද ස්වාමීන් වහන්සේ? දැන් බවංග බවංග චලන බවංග උපච්ඡේද පංචද්වාර වර්ධන සුත්‍ර චක්කු විඥාන කියන චක්කු විඥානයෙන් පස්සේ අපිට වෙනද චිත්ත මනෝ මාන සංහදයන් මේ ටික එකතු කරන්න බැරිද? දැන් ඒක කරන්නේ වොත්තපන අවස්ථාවේදී. වොත්තපන අවස්ථාව. ඔව්. චිත්ත මනෝ මාන සං ඒ ආදි වශයෙන් එනකොට අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද කියලා එන්නේ. පෙර භවයේදී කරන ලද ඇස සහ රූපේ කන සහ ශබ්දේ දිව සහ රසේ නාසය සහ ගන්ධේ කය සහ පොට්ටබ්බේ කියන මේවා හට ගැනීමට අවශ්‍ය කරන පුරේ ජාත ප්‍රත්‍යයෙන් නැහ පුරේ ජාතකත් මුලින් පහළ වෙච්ච විපාක ශක්තියෙන් පහළ වෙච්ච. ওই ටිකේ ඝට්ටනේ නිසා තමයි. ওই ටිකේ ස්පර්ශය නිසා තමයි හටගන්නේ. අන්න චක්- පළවෙනි චිත්ත වීතියක් හටගන්නේ. මේ චක්කුද්්වාර චිත්ත වීතියක් හට ගන්නවා නම් හටගන්නේ ওই ක්‍රමයටයි. සෝතද්්වාර ආදී මේ පංචද්්වාර චිත්ත වීතියක්ම හට ගන්න ක්‍රමය. පුරේ ජාතේවත් මුලින් විපාක වශයෙන් පහල කරන අවශ්‍ය කරන අංග ටික. ඇහැ රූපය කන ශබ්දේ නාසය ගන්ධය ආදී වශයෙන්. ඒක ඝට්ටණය කරලා දෙන එකක් කරන්නේ අර විපාකේ. ඒකත් විපාක ක්‍රියාවලියට අයිති. අන්ගේ විපාක ක්‍රියාවලිය සිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ අර වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙන ක්‍රියාවලිය සිද්ධ කරලා දෙනවා විපාක වශයෙන්. මේ වස්තු රූපයේ 17 වතාවක් කම්පා වීමේ ක්‍රියාවලිය වෙන් කරන හැටි තමයි අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ආදී වශයෙන් කිව්වේ. අනේ භවංග උපච්ඡේදයට නම් ක්‍රියාත්මක කරන්නේ ඔක්කොම විපාක මූලිකව. ඊට පස්සේ ආවර්ජන චිත්තය කියන්නේ ක්‍රියාහිත. හිත ආවර්ජණය කරා. ආවර්ජනය කළේ මොකද්ද? විපාක භුක්තියටයි ආවර්ජනය කළේ. දැන් විපාක භුක්තිය ලැබුණේ මොකක් නිසාද? පෙර අවිද්‍යාව නිසා අපි හොඳයි කියලා බහැගත්ත ඇහැ රූපේ හොඳයි, කන ශබ්දේ හොඳයි, නාසයේ ගන්ධේ හොඳයි, පවත්තන එක හොඳයි. මේක අවිද්‍යාවේ නිගමනය. ඒ අවිද්‍යාවේ නිගමනයෙන් ගොඩනැගපු ශක්තිය තමයි අය චිත්ත වීතියේ මූලික ගොඩනැගීම ගොඩනැගුවේ. අන්නේ ගොඩනගාගෙන යන චිත්තක්ෂණ 17ක කම්පන තරංග, කම්පන වාර ගන්න. තුනක් යනකන් තමයි අතීත භවංග, භවංග කියන භවංග උපත්ති දෙගෙන කාලයේ ඉක්ම ගිය හිතක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ආවර්ජිනේ පටන් ගෙන හිතක් පහළ වුණා. ආවර්ජනා කලේ මේ විපාකයේ කොයි එකකින්ද එන්නේ මොන ద్వාරයෙන්ද එන්නේ කියලා බලන්න. ආවර්ජනා කරනකොට අහු වෙනවා ద్వාරය. පංචද්වාරයෙන් කෝක දෙන්නේ කියලා. ආ ඒතොර පංච ආ ආව දැන් විඥානය ආව චක්කු විඥානය. පංචද්වාර ආවර්ජන. ඒ ආවර්ජනේ අහු වුණා චක්කු විඥාණයෙන් ආවේ කියලා. අන්න ඇහැට රූපයේ ගැටෙන ලහරකට පළවෙනි විපාක විඥානය ඔය කියන්නේ චක්කු විඥානය. චක්කු විඥානය පහළ වුණාට පස්සේ විපාකේ පිළිගත්තා. ආපු හැටියට. අන්න සම්පරිච්ඡන කිව්වේ ඒකයි. මේ බඳු විපාකයක් කියලා තීරණය කළා සංතීර්ණ කිව්වේ ඒකයි. ওই දෙක විපාක හිද්ද එක. පෙර භවයේ කරපු අවිද්‍යාසහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම නිසා මේ භවයේදී හටගත්ත විපාක අවස්ථාව ගොඩනැගිච්ච හැටි ඔය තියෙනවා. සම්පටිච්චන සංකීර්ණ කියන දෙකට එනකොට ඒ බුද්ධිලා විපාක භුක්තියේ ඔය ඉන්නේ. ඒ විපාක භුක්තිය පෙර භවයේ කරන කර්මයේ විපාකය. එනිසා මේක අරිහත් වුණ හන්දිටත් බේරන්න බෑ. මේ විපාක විඥානය මතුවෙනවා. කර්ම විඥාන කියලා කියන්නේ ජවන් හිත වලින් හටගන්න එක. ජවන් හිත හටගන්න ඉස්සෙල්ලා වොත්තපන කරනවා කියලා අවස්ථාවක් එදෙනවා. වොත්තපන චිත්තය කිව්වේ ඒකයි. අන්න එතෙන්දී යම් කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගන්න ප්‍රඥාව වහර කරලා තිබුණා. වොත්තපන චිත්තයේ පළවෙනි වෙන්නේ ප්‍රඥාව. අනික් අයට චේතනාව. චේතනාව හැම වෙලෙම වහල් වෙනවා අවිද්‍යාවට. ප්‍රඥාව අවිද්‍යාවට වහල් නැහැ. නැ චේතනාව නම් අවිද්‍යාවට වහල් වෙච්ච එකක් නම් තිබුණේ. අවිද්‍යාවෙන් දෙන නිගමනයේ වොත්තපණය කරනකොටම ඒකට අනුකූලව එක ඇලෙන්න එක ගැටෙන්න එක මුලා වෙන්න තීරණය. නෑ ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ තීරණ තුනෙන් තමයි ජවන පහල කරන්නේ සාමාන්‍ය ලෝක සත්‍යය. අරිහත්ත්වයට අරිහත්ත්වයටපත් වුණොත් ප්‍රඥාව මූලික වෙච්චහම රාගක්ෂය වෙලා දේසක්ෂය වෙලා මෝහක්ෂය වෙලා ප්‍රඥාවේ ලක්ෂණිය. රාගක්ෂය වූ දේසක්ෂය වූ මෝහක්ෂය වූ කෙනෙක්ගේ යම් කිසි තීරණයක් ඇද්ද? වොත්තපණය කරන්නේ අන්නේ තීරණේ. එහෙනම් ඒ තිරණේ රාගක්ෂයයි ද්වේෂක්ෂයයි මෝහක්ෂයයි. දැන් මතු සතර ගමන්ට හේතු වෙන ජවන් පහල කරන්න, සංඛාර පහල කරන්න. හේතුවක් ඒකේ නෑ. අන්න ජවන් සිත් පහල වෙනකොට ජවන් සිත් හටගන්න සංඛාර පත්‍ය විඥාන කියලා පහල වෙන විඥානයක් තියෙනවනේ. මෙන්න මේක අවිද්‍යාවෙන් පහල වෙන විඥාන වලටයි තියෙන්නේ. චක්කු විඥානය කියලා විපාක වශයෙන් පහල වෙන එකක් තියෙනවා නම් අවිද්‍යාවෙන් පහල වෙන එකයි තියෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මූලික විඥාන හය. විපාක විඥාන. ඒක අරිහතුන් වහන්සේලා පහළ වෙනවා. ඒකේ හරිය ගන්න ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන සර්වචිත්ත සාධාරණ හත. ඒ විපාක චිත්තේ පහළ වෙන නිසා අරිහතුන් වහන්සේලාත් ඒ ස්පර්ශය තියෙනවා. නිරෝධ කරන්නේ ඒ ස්පර්ශය නෙමෙයි. අවිද්‍යාව නිසා පහළ වෙන ජවන් සිත්වල පහළ වෙන්නා වූ ස්පර්ශයක් ඇතනම්. මෙන්න මේක අවිද්‍යාව සහගත ස්පර්ශයයි නිරෝධ කරන්නේ. ඒකේ අවිද්‍යාව සහගත නිසා ඒකට සංස්පර්ශ කියනවා. විශේෂ නමක් දානවා. නිකම්ම ස්පර්ශ කියන්නේ සංස්පර්ශ කියනවා. ඒකෙන් ජනිත වෙන වේදනාවට සම්පස්සජා වේදනා කියනවා. නිකම්ම වේදනා කියන්නේ නැහැ. රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ කියලා රහතන් වහන්සේද. ওই සං කියන හරිය නැහැ. සං දුරු කළා. සං හිඳෙව්වා. සං හිඳීම් සුවේ ලැබුවා. සං හිඳවපු සුවේ ලැබුවට පස්සේ අවිද්‍යාව තෘෂ්ණාවෙන් ගොඩනගෙන සං තමයි නැත්තේ. එනිසා ඒ ජවන් වල අවිද්‍යාව තෘෂ්ණා සහගත ජවන් රහතන් වහන්සේට නැහැ. ප්‍රඥාව මුල් වෙලා පහළ වෙච්ච නිසා ඒවා රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි. ඈ රාගක් සේනම් ද්වේෂක් සේනම් මෝහක් සේනම් මතු සතර ගමනට හේතු වෙන්නේ. ශක්තිය ගොඩ නගන්නේ මේ චේතනාවලින්. ඒ චේතනාව දෙවෙනි ප්‍රඥාව පළවෙනි. ඉතින් අරිහතුන් වහන්සේගේ චිත්තේ චිත්ත මනෝ මානසං කියන මට්ටම ඉක්මවන්නේ. හදයන් වෙච්ච තැන් පටන් තමයි ඇලීම හටගන්නේ. හදයන් කියන මට්ටමට හිත වැටෙන්නේ නැහැ. අරිහත්ත්වයටපත් වුණාට පස්සේ. මානසං කියන මට්ටමේ ඉඳලා ලෝකයේ ස්වභාවයමයි ඉන්නවා. ලෝකයේ සමග එක් වෙන්නේ මානසං මට්ටමේ. මැනීම සමග එකතු වෙනවා. කෙනෙක් ආපු ගා මේ කවුද ආවේ? මැනගත්තා. ආ විසාකාව. මොකද මේ ආවේ? අනේ බුදුරන් වහන්සේ මේ මැනීම සමග එකතු වෙලා හිටියා. හැබැයි විසාකාව සමග වෙන හිතවත්කමක් තිබුණේ නැහැ. මොකද හදයක් නැති නිසා. හැබැයි ඕක අද ඉන්න අයට කරන්න බෑ. දවස් දෙකක් උපාසකම කතා කරන්න આવොත් හදයා වලින් තමයි කතා කරන්නේ. පණ්ඩර කියන මූලියට දෙන්න කියන පණ්ඩරා වෙනවා ඊට පස්සේ. පණ පවා ගත්තා. හදවත් හිතවත් කරන. මේ මනෝ මන ආයතන කරගත්ත හිතවත්. එයාගේ හිතේ බැඳිලා උපාසකම්. මනී ඉන්දියන්. එයාමයි පේන්නේ කොච්චර හරි මතු මතු වේවි. විඥානයි. මේ උපාසකම් නැතුව බැරුව යනවා. විඥානක් හඳු. ඒකට බහලා ගහයි අතීත අනාගත ඔක්කොම අල්ලගෙන මහානකම පැත්තකට යනවා. වෙන වෙරකට වහිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට කවදාවත් ඒ තත්ත්වෙට එන්නේ නැහැ හදයන් වෙන්නේ නැහැ කවදාවත්. කවුරුවත් එක හිතවත් ගන්නෑ. කොච්චර දාන දුන්නා උපාසකම්ම කෙනෙක් දාන ගෙනත් දීලා ගියා. ඔයින් හැට යන්නේ. කවුද විපස්සකම කොහෙන්නේ? අර මානසං මට්ටමේ ඉන්නවා මිසක් ආ ඒ උපාසකම හවල් නම තියෙන එක. ආවි නෑ. ඉතින් මම මොකද? උපාසකම තරහ වෙලා. ඉතින් මගේ මොකද? මම යාළු වෙලා හිටියේ. මට ප්‍රශ්නයක් තියෙන. ගැටෙන් දැලින්න. අන්න එතන ඉන්නේ උන්වහන්සේලා. ඒ උන්වහන්සේලා හද යන්නේ. අන්න අනික් අයට හදයන් තියෙනවා. අනේ හරි වැඩේ මොකද්ද මගේ අඩුපාඩුවක් වුණාද දන්නේ නැහැ. අනේ එන්න කියන්නේ එහෙම එකක් වුණා නම් මම කමා කරගන්නවා. මොකද හදයන් නිසා වෙන්නේ ඒවා. ඒ ගැටි වෙච්ච එකක්වත් නැහැ රහතන් වහන්සේට. මොකද හදයන් නැති නිසා. අවුරුදු ගාන සරක උපාසක මහත්තයෙක් එදෙනම් තරහ වෙලා යන්න ගියොත් එහෙම මොනවා කරන්නද මගේ යථාර්ථය තෝරගන්න බැරුව මෝඩ කෙනෙක් ගියා. ඉතින් ඉතින් එයා යන්න ගියා මොනවා කරන්නේ? මම මොකද? එයාට ඕන නම් ඉන්නේද? කම්පාවක් හිමිනේද මෙච්චර කල් දානි දුන්නා. ඉතින් දානි දුන්න පිනේ යට නැත. මම මොකද? වෙන එකක් මල්ලාගන්නේ. ඔච්චරයි තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ගේ අහනවා ස්වාමීනි බුදුරන් වහන්සේ පිරිනමා පාන්නවත් ළඟයි දැන්. වයසයි. අනේ උන්වහන්සේ පිරිනමා පාව මට නම් ඉවසා ගන්න බෑ. ඔබ වහන්සේට මොකද හිතේ? හම්බුනවා කියන්නේ. පිරිනමා පාන්නද? ඔහොම උත්තරයක් දුන්නා. හිත හිත කීරි ගහිලා ගියා. ආනන්ද හාමුදුරුවන්ගේ. ආනන්ද හාමුදුරුවන්ට ඊට වඩා තව වස්තුවක් ලෝකේ නැහැ. මේ උන්වහන්සේ පිරිනමා පාව ඔබ වහන්සේ මොකද කියන්නේ කිව්වොත් හම්බනවා කියන්නේ තමයි. මෙහෙම උත්තරයක් දුන්නා. දැන් මේ උත්තරේ පිළිගන්න කම පිළිගන්න කැමති නැහැ. මේ ආනන්ද හාමුදුරුවෝ. මේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේදී වෙනසිලා ගියොත් එහෙම වෙනසෙන්නේ තමයි මොකද? කොහොම උත්තරයක් දුන්නා? මේක ඉවසා ගන්න පෙර බුදුරජාණන් වහන්සේට ගිහිලා කියන අනේ ස්වාමීන් සරියුත් හාමුදුරුවෝ මෙහෙම කියනවා. ඔබ වහන්සේ පිරුණම් පෑවත් ගමක් නැහැලු. ධර්මයේ විනාශ වුණා කමක් නැහැලු. මම මොකද කියලා අහනවා. සාරි ඉතින් ආනන්ද සාරිපුත මහා ප්‍රඥයි. වෙන මොනවා කියන්නේ? මම ඔක අදේ කියා තියෙන්නේ. හටගත්ත කෙනෙක් ඇත්නම් විපරිණාමයටපත් වෙලා හිටා වැසල යනවා කියලා මම අදයා කියා තියෙන්නේ. ඒක හරියට දන්නේ හින්දා නෙමෙයි කිව්වේ. මේ මතු කරපු ධර්මයක් කවදා හරි යටපත් වෙනවනේ. ඒක ධර්ම ස්වභාවය ඕකනේ. ඒක දන්නේ හින්දා ඉතින් උන්වහන්සේ එහෙම කියා. මොනවා කරන්නද? ඒක හැටි එහෙම තමයි. මෙහෙම උත්තරයක් දුන්නා. අනේ හිතවත්කම් වැඩගත්තාම ඇති වෙන ප්‍රශ්න. හැරිත් හාමුදුරුවෝ පිරිනවම් පායවට පස්සේ ආනන්ද හාමුදුරනේ දරන්න බෑ ශෝකේ. අනේ ස්වාමීන් දිසාවන් මට පේන්නේ කොහේ ඉන්නවද කියන්නේ ඉච්චිනේ. මට මෙහෙම තත්ත්වයක් ඇති වුණා. හරිම දුකයි. ඒ මොකද ආනන්ද? සරියුත් හාමුදුරුවෝ පිරිනමන් පානට ඔයාගේ සීලස්කන්ධය මරන් පිරිනමන් පෑවා. නෑනේ ස්වාමීන්. මගේ සීලස්කන්ධය නාරම් පිරිනමන් පෑවේ නෑ. නෑ සමාධිස්කන්ධයව තරම් පිරිනමන් පෑවද? නෑ ඒත් නෑ. ප්‍රඥාස්කන්ධය අරන් පිරිනමන් පෑවද? ඒත් නෑ. විමුක්ති ස්කන්ධය අරන් එහෙම පිරිනමන් පෑවද? ඒකත් නෑ. විමුක්ති ඥාන ස්කන්ධය අරන් පිරිනමන් පෑවද? ඒත් නේ නෑ ඔබේ මොනවාරන්ද පිරුණා බෑ ඔබ දුක් වෙන්නේ. ඔබ එකක් අතන පිරුණා බෑ නෑ උන්වහන්සේ විමුක්තිය විමුක්තිය සලසගත්තා. ඔබ පස්සේ දුක් වෙන්නේ. ඔබ මොකටද දුක් වෙන්නේ? අන්න හදයන් නැති නිසා එහෙම එකක් නෑ. හදයන් තියෙන හැටි තමයි ඔක්කොම ප්‍රශ්න. ආනන්ද හම්දුර සෝතාපන්න විතරයි. අනාගාමි තත්ත්වයටපත් වුණාට පස්සේ එයාට මේ කාමවස්තු පිළිබඳ ඒ ගාණින් ඇලියුමක් නැහැ. එච්චරයි නැති වෙන්නේ. ඉන්න තැන් ගැන, ආවාස ගැන, ඒක මනවටන විදිහේ සුන්දර මේ සාන්ත ස්ථාන ගැන, සාන්ත අරමුණු ගැන, ඒවා ගැන හිත තියෙන කොහොමද තදී? ඒව නැතිලා නැහැ. අනාගාමි වෙලා හිටපු එක්තරා උපාසක මහත්තයෙක් මට නම් ආයේ මතු භවයක් එපා. මතු උපතක් නම් මට ඕනේ නැහැ. මම බලන්නේම නැහැ. කොහොම කිය කී ඉන්නවා. කොහොමද උපාසක මහත්තයා මලා. මලාට පස්සේ බලනකොට අවිහ කියන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ කියලා ඉපදිලා. බැලුවාම දැක් කොච්චිය මම මේ ඉපදීමක් ඕනේ නැහැ කියලා හිටියේ. ඒ වුණාට මට උපදින්න වුණා. මෙච්චර ඉපදීමක් ඕනේ නැහැ කිව්ව මට ඇයි මේ උපදින්න වුනේ? මොකද හේතුව? එවලි අන්න නුවණ පහළ වුණා. මට බුදුරජාන් වහන්සේ බලන්න නැතුව ඉන්න බෑ. කොච්චර හරි උන්වහන්සේ බලන්න යන්න හිතුණා. ඒ මහරහතන් වහන්සේලා ඒ සංඝාත්නේ බලන්තු ඉන්න බෑ. උන්වහන්සේලා අසුරු කරන්න හිතුණානේ. කොච්චර ජේතවනාරාමයට ගියත් මට ඒ සුන්දරත්වය මට මදි. මට මෙහෙම එකක් ඉතුරුලා තිබුණා. මෙන්න මේක තමයි මට ඉතුරුලා තිබිච්ච රූපරාගය. රූපරාගයේ ප්‍රහින නොකළ මට රූපරාගය නිසා උපාදානය කරලා තිබිච්ච නිසා මට ඒකෙන් භවයක් හම්බුණා. ඒක තමයි මම මේ අද උපන්නේ. දැන් නම් මම දන්නවා මම මේ උපදින්න හේතු වෙච්ච කාරණයක් තිබුණා මේ ලෝකේ මං ප්‍රිය කරපු එක. ප්‍රිය කරන්න වටිනායකක් නොවටිනායකක් ප්‍රිය කරපු මට. ඒ නිසානේ මට මේ උපාදානයෙන් භවයක් හැදිලා මට මේ මේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න උනේ. දැන් නම් මට තේරෙනවා වැඩක් නැති කම මම කරලා තියෙනවා. බුදුරන් වහන්සේලා ඇවිදලා ওই කාරණේ කියා ඉල්ලන ඊට පස්සේ යන්න ගියා. ඊට පස්සේ නම් මම ආශාරයක් ඔය හිත තියාගන්නේ නැහැ කියේ. අන්න අරිහත්ත්වයටපත් වෙනවා හිත. අරිහත්ත්වයටපත් වෙනවා නම් උන්වහන්සේට කවුරුවත් ගැන ඕන කමක් ස්ථාන ගැන ප්‍රශ්නයක් ඒක කිසිම දෙයක් නැහැ ඇලුම් කිරීමක් නැහැ. රූප රාග නැති නිසා. කාම රාගය දුරු කරලා හිටියට රූප රාගය දුරු කරලා නැහැ අනාගාමී වුණා. නිසා එයාටත් ඉන්න තැනක් ඕනේ. ඉන්න පරිසරයක් ඕනේ. හොඳ පරිසරයක් හොයනවා. ශාන්ත පරිසරයක් හොයනවා. ශාන්ත පිරිසක් හොයනවා. ඒ පිරිස අතුරු ගන්න කැමැති ප්‍රියයි. අසත්පුරුෂ ශාස්ත්‍රයට යන්න කැමැති නැහැ. වික්ෂිප්ත වෙනවා ඒ විලාවේදී. මේ ගති ලක්ෂණේ ඉතිරිලා තිනවා අනාගාමී කෙනාට. සෝවාන් ඵලයේ ලැබීමට භාවනාව හේතු නොවන්නේද භාවනාව නොකර ප්‍රඥාව වැඩි දියුණු වන්නේ කෙසේද දැන් මේක අද හොඳටම දැනගන්න වටිනාම කාරණයක් අපි භාවනාව කියනකොට මොකද භාවනාව කියන වචنين අපි අරගත්තේ මෙන්න මේක අපි හොයලා බලන්න ඉස්සෙල්ලා අපි භාවනාව කියන වචනේද මොකද භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම ශ්‍රවණේ සත්ත බොද්ධංග ධර්ම සමවැටෙන භාවනාවයි කිය. එන බණහන එක භාවනාවක් නෙමෙයි. සෝවාන් වීමට ධර්ම ශ්‍රවණේ අවශ්‍යමයි. ධර්ම ශ්‍රවණේ සත්ත බොද්ධංග සමව වැඩෙන එකම භාවනාව ධර්ම ශ්‍රවණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එන සත්ත බොද්ධංග භාවනාව නෙමෙයි ධර්ම ශ්‍රවණේ. දැන් මේ වනහනකන් ඉන්නේ භාවනාවක. නමුත් අද භාවනාව කියන වචනේ තෝරාගෙන නැහැ. සංකෝ පනිදාන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මේ මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කළ යුතුයි කියලා. මට ඇස පහළ වුණා, ඥානීය පහළ වුණා, ප්‍රඥා පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාව කරන හොඳට පැහැදිලිව පංගල ධර්ම දේශනාවේදීම දේශනා කළා. නිවන් දකින්න බලන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාවයි කියලා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාව කරන්නේ කියන්නේ මොකද්ද? අද මේ භාවනාව කියන්නේ මොකද්ද? දැන් මේ භාවනාව පටලවා ගත එකේ වරදද මෙතන තියෙන්නේ? නැත්නම් භාවනාවක් නැතුව නිවන් දකින්න බෑ කියන එක හොයනකොට කොහොමද විසඳගන්නේ? භාවනා නොකර නිවන් දකින්න බෑ කියලා අපි කිව්වොත් අද භාවනාව පටලවාගෙන තියෙන නිසා. ඒ පිරිස බහිනවා. අපි එකනේ කියන්නේ බණ ඇහුවට නිවන් දකින්න බෑ කියලා. භාවනා කරන්න ඕනේ කියලා. අන්න බහිනවා ඊළඟ තීරණයට. භාවනාව කියන්නේ මොකද කියලා තෝරගත්තා නම් අපිට ওই ප්‍රශ්නේ ඉන්නේ නෑ. යම් මගකින් සම්මාදිට්ඨිය වැඩෙනවා නම් ඒ මග ඇසුරු කිරීම භාවනාව. යම් මගකින් සම්මා සංකප්පය වැඩෙනවා නම් ඒක ඇසුරු කරන එක භාවනාව. යම් මගක් ඇසුරු කරනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය නැගෙනවනම් ඒක නිවන් දකින්න භාවනාව. යම් මගකට උත්සාහ කරනකොට සම්මා වායාමයේ වැඩෙනවනම් ඒක භාවනාව. යම් මගකට උත්සාහ කරනකොට සම්මා සතිය වැඩෙනවනම් මොන ඉරියව්වේ ඉඳලා හරි ඒක භාවනාව. යම් මගක් අනුගමනය කරනකොට සම්මා සමාධිය ලැබෙනවනම් ඒක භාවනාව. මෙන්න ආර්ය භාවනාව. නෑ භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ. හැබැයි භාවනාව කියන එක තෝරාගන්නේ නැතුව ඉඳගෙන ඇද්දක පියාගෙන එකතෙන්ලා හිටා මොකක් හරි කර කර ඉන්න එක භාවනාව කියලා හිතා ඉන්න මට හිතා ඉන්නක. භාවනාව කියන්නේ මොකද්ද කියලා එයයි දන්නේ නැහැ. ඒ නිසා කියනවා භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ බණ අහලා කියලා. බණ ඇහුවට බෑ භාවනා කරන්න වෙයි කියන නිගමනයට බලන්න. එහෙනම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ලෝකේ දැක්කනා වැටහුණා නම් යම් යම හේතුවකින් ඔකට සම්මාදිට්ඨිය ලැබිලා නැහැ. ඒ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නේ නැද්ද වනහන වෙලාවේ තේරුම් ගන්නකොට. එහෙනම් සම්මාදිට්ඨිය වනහනකට වැඩෙනවා නම් සම්මාදිට්ඨිය යමකේ වැඩෙන එක භාවනාවක් නම් වනහන එක භාවනාවක්ද නැද්ද? මේකත් භාවනාවක්. එහෙනම් භාවනාව කියන්නේ මොකද්ද කියලා ගත්තහම භාවනාව කියන්නේ වනහන එක නෙමෙයි වනහන එක වෙන එකක් භාවනාව කියන්නේ තව එකක් කියලා වෙන් කරන්න ඊට පස්සේ. ඉන්දියාවේ හින්දි යෝගීන්ගේ බලපෑම මේ බුදුදහමට හිඟාගත්තට පස්සේ ওই හැදී වුණා. එතන පටන්ගෙන ආර්යයන්ගේ භාවනාව මොකද්ද කියලා දන්නේ නැතුව ගියා. ඒ නිසා තර්කවාද ගොඩනගන්න පටන් ගත්තා කොච්චර බණ ඇහුවල් භාවනා කරනකන් නිවන් දකින්න බෑ. භාවනා කළා ළමයි නිවන් දකින්න ඕනේ කියලා නිගමනයට වැටුණා. නිවන් දකින්න තියෙන භාවනාව කැලේට ගියා. ලෞකික වශයෙන් ඔය කොතන හරි හිත පිහිටවාගෙන ඉන්න එක පළවෙනි කරන්නේ ඒකට භාවනාව කියලා ඒක නිවන් දකින්න භාවනාව කරගත්තා. උදේ ඉඳන් හැය වෙනකන් ඒක කර කර ඉන්නවා නිවන් දකින්නේ නැහැ. මොකද හේතුව? සම්මාදිට්ඨිය ඇති කරන භාවනාව බණ ඇහිීම. බණ අහලා සම්මාදිට්ඨිය ඇති කරගත්ත පුද්ගලයාට තමයි සම්මා සංකප්පයට අවස්ථාව ලැබෙන්නේ. ඔහු අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම් සංකල්පනා කියන මෙන්න මේ සංකල්පනාවන් වඩන්න පටන් ගන්නවා. මෙන්න මේ සංකල්පනාවන් වඩනකොට කවුරුවත් බණ අහන්න එතන ඉන්න ඕනේ නැහැ, බණ කියන්න ඉන්න ඕනේ නැහැ. ඒ පළවෙනි අවස්ථාව ගිහින් ඉවරයි. සම්මාදිට්ඨිය පහළ කරන්න බෑ කිසි කෙනෙකුට බණ අහලා මිසක් පුළුවන් කෙනෙක් ඉන්නවා දෙන්නේ. ලෝතර බුදු පියාණන් වහන්සේලා සහ පසේ බුදුන් වහන්සේලා. අන්නේ දෙගොල්ලන්ට පුළුවන්. ධර්මානුකූලව කල්පනා කරලා. ධර්මාබෝධය තුලින් සොයම්බු ඥානීන් සම්මාදිටියටපත් වෙනවා. කිසිම අනික් කිසිම ශ්‍රාවකයෙකුට බණහල සම්මාදිටියටපත් වෙනවා මිසක් භාවනා කළා සම්මාදිටියටපත් වෙන්න බෑ. සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙකුට පුළුවන් ධර්මානුකූලව විමර්ශනය කරලා. සම්මා දිට්ඨියෙන් ලැබූ දෙයට අනුකූලව අත්දැකීම් ලබලා. සම්මා ඥානය පහළ කරගන්න. සම්මා ඥානය පහළ කරගත්ත කෙනෙකුට සම්මා විමුක්තිය ලැබෙනවා. සම්මා විමුක්තිය කියන්නේ මාර්ගඵල අවබෝධය. ඊතුරු මාර්ගඵල අවබෝධය. පළවෙනි සෝවාන් ඵලයේ බණහලා ලබා ගන්න. බණහනම නේද භාවනාව කරගන්න ඕනේ. අන්න භාවනාව. සතර සතිපට්ඨානයේ භාවනා කරන්නේ දැනගත කෙනා. දැනගත්තේ නැති කෙනෙකුට සතර සතිපට්ඨානය පිළිහිදන්නේ නැහැ. යම්කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ධර්මානුකූලව බණහලා මේක තේරුම් ගත්තට පස්සේ එයාට තේරුමක් එනවා මෙන්න මෙහෙම. ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ටිකයි. මේවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ටික ඇරුණාම තවත් ලෝකයයි කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ලෝකයයි යමක් ඇද්ද ওই ටිකට අයිතියි. ওই ටික තුල අනිත්‍ය නැති, දුක්ඛ නැති, අනාත්ම නැති එකක්වත් බැලුවාම විමර්ශනය කරලා බලපුවාම නිගමනය කරන්න බැයි නා. ඒ තුල අනාත නොවි ඉන්න තැනක් නැහැ කියලා දැක්කට පස්සේ ඔහුට තීරණයක් එනවා. මොකක්ද එන තීරණේ? ඇස කන දිව නාසය ශරීරයේ මන යම් තැනක පිහිටයිද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඒවට ගෝචර වෙයිද? ඒ තාකල් අනාතත්වයෙන් මිදෙන්න බෑ. යම් තැනක අනාත වස්තු ඇත්වන ඇස කන දිව නාසය ශරීරයේ මන නැද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යම් තැනක නැද්ද? එතන අනාතේ නෑ. එතන නාතයි. අනාත ලෝකේ අනාත හැටියට දැකලා නාතවන්නාව නිවන නාත හැටියට දැක්කා කියන්නේ දහම්මැස පහළ වුණා සෝතාපන්න වුණා. ওই ටික බණහලා ලබා ගන්න ඕනේ කාටවත් නිකන් ලබා ගන්න බෑ අර කියන දෙන්නට ඇරෙන්න. බුදුපතේ බුදු දෙනමට ඇරෙන්න. ශ්‍රාවකයෙකුට ওই ටික නිකන් ලබා ගන්න බෑ බණහලා මිසක් තෝරා ගන්න බෑ. ඒ නිසා බණක් අහලා තමයි උතෙන්ට එන්න ඕනේ. ඔය අවබෝධය ලබා ගත්ත කෙනාට කියන ධර්මඥානය පහළ වුණා. අන්න එයාට තීරණයක් එනවා. මොකද තීරණය? සැනසුම නාතත්වයේ දැක නාතත්වයේ නිවනයි. නිවන යම් තැනකද ඇසකන දිවනාසයේ ශාරීරිය වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යම් තැනක සාමුලින් නැත්තරම නැද්ද එතන සදාකාලික නිදහස ඒ තමයි නිවන මෙන්න මේ තීරණේ ආවට පස්සේ තවත් මං කොහේ හිත පිහිටවන්නද හිත පිහිටවන්න තියෙන යමක් ඇත්නම් ඒ අනාත ලෝකෙමයි එහෙනම් මම යම් තැනක හිත පිහිටව නම් අනාථ ලෝකේ යම් තැනක නැද්ද? ඒ තමයි මට හිත පිහිටවන්න තියෙන තැන. ඒ තමයි නිවන. ওই තීරණේ ඉදින් ඉවරයි. නිවනේ තීරණේ ආවට පස්සේ ඔව් දැනගන්නවා මං කොටෙක් දුරට තව අනාථද දසකුසල් කරමින් ඉන්න මානසිකත්වය මට තියෙනවා නම් මං ඒ තාකල් අනාථයෙන් අනාථයි. මට සතර පහෙන් නිදහසක්වත් නැහැ. ඒ මහා අනාථත්වයේ ඉන්නේ. එහෙනම් දස අකුසල් වල කැමැත්ත නැති වෙලා නිවනට හිත පිහිටියට පස්සේ මට සතර පහ ගත වෙන මට්ටමේ අනාතත්වයේ මිදුණා. ඒ නාතත්වයේ මට ලැබෙන සෝවාන් ඵලයෙන් කියලා දැනගන්න. හැබැයි සෝවාන් ඵලයෙන් එතෙන්ටපත් වුණත් මම කාම ලෝකයේ මිදිලානේ. මේ කාම ලෝකයට ඇති ඇලීමක් ගැටීමක් මුලාවක් ඇද්ද ඒක මට තවම තියෙනවා. මෙන්න මේ ඇලීමයි ගැටීමයි දුරු කරගන්න නම් මුලාව දුරු වෙන මාර්ගය වඩන්න ඕනේ. එහෙනම් දැන් මම දැකිය යුතු දැකලා ඉවරයි. තව තීරණයක් කරන්න දෙවෙනි තීරණයක් ගන්න මට නෑ. මම පළවෙනි තීරණය ගත්තේ පළවෙනි තීරණය අරන් ඉවරයි. මොකද්ද තීරණේ? නිවනේ මෙපිට සැනසුමක් නෑ. එතරම් අන්තිම තීරණේ. එහෙනම් මගේ මාර්ගය කොතැනද වැඩි යුත්තේ? නිවන පූර්ණ වෙනකම්. එහෙනම් මාර්ගයේ වැඩි යුතු අවසානයත් මම දැකලා ඉවරයි. එහෙනම් මගේ වැඩිලා නැති හරිය මට ගිනි. මොනවද මට තියෙන ගිනි? රාග ගිනි සහ දේශ ගිනි දෙක තියෙන අවිජ්ජා දෝමනස්ස. අන්නේ අවිජ්ජා දෝමනස කියන ඇලීමයි ගැටීමයි කියනවා මේ දෙකේ යම් ගින්නක් නැති කරගන්න මම මොකද කරන්න ඕනේ? ඒව ඇසුරු කරන තාක්කල් චන්ද රාගයෙන් බැඳෙන තාක්කල් මට ඒ රාග ගින්න දේශ ගින්න නැති කරන්න බෑ. ඒ තාක්කල් මේ මට්ටමින් අනාතයි. ඒ අනාතත්වයේ මිදෙන්න මම ඒ රාග ගින්න දේශ ගින්න නැති කරගන්න ඒ රාගයේ දේශයේ යමක් නිසා හටගන්නවද? එහි චන්ද රාගය දුරු කළ යුතුයි. එන අන්නේ තීරණේ මං ඉන්නේ. ඒ සඳහා මම මොකද කරන්නේ? මගේ ක්‍රියාකලාපයේ යම් රාගයට, දේශයට අවශ්‍ය කරන සංකාර ගොඩනගන්න ක්‍රියාත්මක කරනවද? ඒ තාක්කල් මට ඒ ගින්නෙන් මිදෙන්න බෑ. එහෙනම් ඒ ගින්නෙන් මිදෙන්න මං කරන හැම ක්‍රියාවක් ගානේම රාගයට, දේශයට, මොහයට හේතු වෙන වැඩපිළිවෙල මං අත්හරින්න ඕනේ. එතකොට රාගගිනි, දේශගිනි, මොහගිනි හටගන්න යම් විඥානයක් තිබුණා නම් ඒ විඥානයට ආහාර නැහැ. අන කයින් දෙන ආහාර. මෙන්න මේ ආහාර දැනගෙන ආහාරයට හේතුව දැනගෙන. එහෙනම් කාම ආහාරයට හේතුව දැනගන්නවා. කාම ආහාරය නිසා මේ රාගයේ ඇලීම ගින්න ගැටීම ගින්න එන්නේ. ඇලීමයි ගැටීමයි කියන මේ ගිනි දෙක දුරු කරගන්න දැන් මට ඕනේ. මං තීරණේ අරන් ඉවරයි. තව තීරණයක් ගන්න මට ඉඩ නැහැ. සත්‍ය තීරණයට බහැලා ඉවරයි. ඒ සත්‍ය තීරණේ තමයි නිවන. නිවනේ මේ විදිහට හැනසීමක් නැහැ කියලා දැක්කා. එනනම් මේ ඇලීමයි ගැටීමයි ගිනි කියලා දැක්කා. මට ගිනි නිවා ගන්නයි යෝනේ. ගිනි හටගන්නේ කොහෙද? ඇලීම හටගන්නේ ගැටීම හටගන්නේ යම් විඥානයක් මගේ. දෙන්න මම මොකද කරන්න ඕනේ? මේ ලෝකේ හේතුවක් නැති ඵලයක් නැහැ කියන ධර්මතාවය මම දන්නවා. එහෙනම් විඥානයක් හටගන්නේ මොන හේතුවක් නිසාද? ඇලීම් සහගත විඥානයක් හටගන්නේ ඇලීමට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් නැවති ආහාර කරගෙන. ඒවා තමයි ඒකේ ආහාරය. ගැටීමේ විඥානයක් හටගන්නේ ගැටීමට හේතුකාරක වන හිතවිලි ක්‍රියාවදන් ආහාර කරගෙන. ආහාර නිරෝධ කළොත් විඥාන නිරෝධ වෙන බව මම දන්නවා. ආහාර නිරෝධ කරන්න මම මොකද කරන්න ඕනේ කියලා අන්නතෙන් තීරණේ ආපගෙන දැනගන්නවා. එහෙනම් මම කයින් කරන්නා වූ රාග දේශ මොහ වැඩපිළිලක් ඇද්ද? මම ඒකට ආහාර වශයෙන් ඒක නොදී යුතුයි. එහෙනම් මම කයින් රාග සාගත, දේශ සාගත, මොහ සාගත ඒවා කරනවාද කියලා බලලා මනාසියෙන් ඉඳලා හිටන් ඒව වහා වලක් කළා දාන්න. ඒක තව එකක් එනවා. මොකද්ද? ඔය රාග හිතවිලි එනකොට ඒ වින්දනේ මම භුක්ති විඳින්න ගියොත් තමයි. මට මේක ඇලීමේ ඉන්නේ. එහෙනම් එනේන වේදනාවක් ඇත්නම් මේක රාග වේදනාවක්ද, දේශ සාගත වේදනාවක්ද, මොහ සාගත වේදනාවක්ද කියලා ආපු වේදනාව මම හඳුනා ගන්නවා. අන්නේ වේදනාව හඳුනාගෙන ඒ වේදනාවට හේතු වෙන්නා වූ ස්පර්ශය මම දෙන්නේ නැහැ. ඒ ස්පර්ශය දෙන්නේ මොනවද? ඇස කන දිවනාසය ශරීරය වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා ඝටනය කරන්න ඉඩ දුන්නොත් තමයි ස්පර්ශය හටගන්නේ. ඒවට ගැලපෙන විදිය. එනම රාග සහගත, දේශ සහගත, මෝහ සහගත වැඩකට ඇහැයි රූපයයි දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කනයි ශබ්දයයි දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නාසයයි ගන්ධයයි දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දිවයි රසයයි දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කයයි පොට්ටබ්බයයි අතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මනයි ධර්මයේ අතරේ මම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන තාක්කල් මට ස්පර්ශය වළක්වන්න බෑ අවිද්‍යාසහගත ස්පර්ශය. ඒ තාක්කල් මට අවිද්‍යාසහගත වේදනාව නැති කරන්න බැරි නිසා මට සිද්ධ වෙනවා අවිද්‍යාසහගත වේදනාවට මූල දෙන්න. ඒතර මට වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති කියලා ආයි ජාතිය කොනගෙන මග පෑදෙනවා. නැ වේදනා නිරෝධ කරගත්තොත් මම නිදහා. නැ මොන වේදනා නිරෝධ කරන්නේ? අවිද්‍යාව නිසා හටගන්න ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත යම් වේදනාවක් ආව නම් ඒ ජාතිය ස්පර්ශයෙන් ඉන්නේ වෙන එකකින් ඉන්නේ. ඒ ස්පර්ශය මොකකින්ද ඉන්නේ? ඇහැයි රූපයයි දෙක අවිද්‍යාව සහගතව ස්පර්ශ කළොත්, කනයි ශබ්දයයි දෙක අවිද්‍යාව සහගතව ස්පර්ශ කළොත්, නාසයයි ගන්ධයයි අතර අවිද්‍යාව සහගතව ස්පර්ශ කළොත්, දිවයි රසයයි අතර අවිද්‍යාව සහගතව ස්පර්ශ කළොත්, කයයි පොට්ටබ්බයයි අතර අවිද්‍යාව සහගතව ස්පර්ශ කළොත්, මනයි ධර්මයේ අතර අවිද්‍යාව සහගතව ස්පර්ශ කළොත් පසපච්චය වේදනා කියන මම වැටෙනවා. පස නිරෝධේ වේදනා නිරෝධනවා මම දැනගෙන. වේදනා නිරෝධ මාර්ගය වඩන මම අර ආකාරයෙන් ඇහැ රූපයයි ගැටෙනකොටම ඒ ස්පර්ශය හඳුනා ගන්නවා. ඒක අවිද්‍යාව සහගත ස්පර්ශයක් නම් වහාම පහ කර දානවා. මෙන්න මෙහෙම අපි වේදනාව නිරෝධ කරගන්නවා කියලා දැනගත්තාම වේදනාන පස්සනාව වැඩි හැකියි. ඒක දැක නැති කෙනා කොහොමද වේදනාන පස්සනාවල? ක්‍රියාකලාපයේ හසුරුවාගත්ත කෙනා කායන පස්සනාවල නා ඒක මේ. ඒ වගේම ස්පර්ශය හඳුනාගත්ත කෙනා ස්පර්ශය අත්හැරලා වේදනා නිරෝධ කරලා වේදනාන පස්සනාවෙන් භාවනාව වඩා ගන්නවා. වේදනාන පස්සනාව නෝකයි. මේ බඳු මේ බඳු චිත්තයක් හටගත්තාම හරි වටිනා චිත්තයක් කියලා මම ගන්න ගියෝ. මට කවදාවත් පුළුවන් කමක් නැහැ මේකෙන් මිදෙන්න. මං හිත හඳුනා ගන්න ඕනේ. මේ රාග සංකාරය මට නැගිනවා රාග සහගතව ස්පර්ශ කළොත්. රාග ස්පර්ශය නිසා රාග වේදනාවක් හටගත්තහම ස්පර්ශ වේදනා මට එනවා එකකින් රාග සහගතව. ඒතර මට ස්පර්ශ සංඥාව වේදනාවෙන් ඒ ස්පර්ශ අවිද්‍යාව සහගත සංඥාව මම අරගන්නවා. ඒතර මට ඒක ප්‍රියයි මනාපාගේ සංකාර කියලා විඥානය පහළ වෙනවා. එහෙනම් විඥාන නිරෝධ කරන්න මට ඕන නම් මම මොකද කරන්න ඕනේ? මම මෙන්න මේ කියන්නා වූ හිතේ නිරෝධ කළ යුතුයි. එහෙම හිත පහළ වුණොත් තමයි මේ විඥාන පහළ වෙන්නේ. එහෙනම් මට රාග චිත්තය පහළ වුණාද කියලා මගේ හිත දිහා බලා ඉන්නවා. මගේ හිත රාගික නම් කෙලෙස් සහිතයි. ඒ රාග චිත්තයකින් කවදාවත් ඇත්ත දකින්න බෑ. එහෙනම් රාග චිත්තය කුමකින්ද වැඩෙන්නේ? නිකම් චිත්තය නෙමෙයි විඥානයක් වටපත් වෙලා තියෙන්නේ. චිත්තයේ රාගය සමග ඇසුරුනාම ඒක විඥානයක් වෙනවා. එහෙනම් මම ප්‍රබස්සර මිදම් බික්කවේ චිත්තං කියන දේ සුද්ධ කරගන්න ඕනේ. මම චිත්ත පාරිශුද්ධිය මත කරගන්න නම් කෙලෙස් හටගන්න හැම එකක්ම දැනගෙන ඒ බඳු හිතක් හඳුනාගෙන ඒ බඳු හිතේ හේතු අරගෙන හේතු නැති කරගන්න. රාගහිත මෙන්න මෙන්න රාගහිතට හේතුව මෙන්න රාගහිතේ නිරෝධය මෙන්න ඒකට මාර්ගය. ඔය ආකාරයෙන් චිත්තේ තේරුම් අරගෙන ඒ ආකාරයෙන් සංවර කරගෙන ගියා චිත්තාන වසනායි නිවන් දැක්කේ. මෙන්න නිවන් මාර්ගය. මේ ලෝකේ එක එක ආකාර ධර්මතාවය තියෙන අනිත්‍ය ධර්මතාවය අපි දැක්කේ නැහැ. බැලුවේ නැති නිසා. දුක්ඛ ධර්මතාවය ආවර්ජනය කරමු නැති නිසායි දැක්කේ නැත්තේ. අනාත්ම ධර්මතාවය ආවර්ජනා කරමු නැති නිසායි දැක්කේ නැත්තේ. මේ කාමච්ඡන්දයයි මේ ව්‍යාපාදයයි මේ දීන මිද්‍යයි මේ උද්ධත්ත කුච්චයයි මේ විචිකිච්ඡයයි කියන මේ නීවර ධර්ම මම බැලුකු නැති නිසා මම දැක්කේ නැති. එහෙනම් මම මේ ධර්මයන් කියන මනා 100කින් ඉඳගෙන මම මේ ධර්මයේ එනකොට මේක මේ જાතියටයි තියෙන්නේ. මේක ලෝකෙටයි තියෙන්නේ. මේක සතර දුකට වැටෙන්න හේතු වෙනවා. මෙන්න මේක අත්තරපුවා මේකෙ මිදෙනවා කියලා දැනගෙන ඒක අත්තරපුවාම ධම්මානුපස්සනාවටයි. අනු ධම්මානුපස්සන හදු වට්ටා. හතර සතිපට්ඨානිය වඩන්න ඕනේ. නිවන් දකින්න මගේ දැක්ක කෙනෙක්. නිවන් දකින්න මගේ දැක්කේ නැති නිවන මොකද දැකෙන්නේ නැතිය සතිය භාවනා කරලා ගෙදරයිදී මොකද කරන්නේ? කොයාක මගේ ඉදල මං හංගලා ගියේ හොඳ ඉදල ගෙනාපේක. දැන් ඒක අර මේ කුරුටි ඔක්කොම කල්ලා කෝකද කැඩුවේ. කෝ පොඩි එකා. ඉඳකින් විතර කාලකන්නේ මහය කීයක් ඉන්නවා ගෙදර ඉන්නවා බලන්නේ නැහැ පැටව බලන්නේ නැහැ මේ බඩු මුට්ටු විනාශ කරනවා. ඉඳකින් විතරක් මුන් ටිකක්. කවුද මම යතුරු ගත්තේ? මම මේ ග්ලාස් යතුරු මෙතන හංගලා ගියේ. කොහොම අර කොල්ලා තමයි මේක ඇදලා තියෙන්නේ. මහය කීයක් ඉන්නවා කොල්ල මොනවා කියලා සොයන්නේ බලන්නේ. ඒකේ ඔක්කොටම හපා. පටන් ගන්න ගෙදර මොකද දෙලා තියෙන්නේ? හත් දවසක් භාවනා කරලා ගෙදර ආවම එන ගිනි කුන් තමයි හත් දවසේම එකට අල්ල. මොකද ගිහින් සති භාවනාවක් කරන්න. කල්පනා කරලා බලන්න. වෙලා නැද්ද ඔය කිය. මොකද වෙලා තිබුණේ? සතියක් උස්ම ඇදලා ඉදිරියට. විතරේ නම් හුස්ම ටික ඇදගත්තා. ඒත් ඔච්චරනේ. කොහට අතලා ඉඳගෙන අදින්න. කොහෙත් අදින එක. නිවන් දකින්න හුස්ම ඇදලා. පහ කළ යුතු දැනගෙන රාග දේශ මොහ ධර්මයේ පහ කළ යුතුයි කියලා දැනෙන පහ කරපුවාම රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේ තියෙන විතරාගී ධර්මයේ විතදෝසී ධර්මයේ විතමෝහි ධර්මයේ අතුරු කරපුවාම ආස්වාද කරපුවාම නිවන් දකින්න කියලා දැක්කන. යා විතරාගී විතදෝසී විතමෝහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ආස්වාද කරමින් රාගසහගත දේශසහගත මොහසහගත අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්සාස කරමින් කටයුතු කරනකොට ඒ ආනාපානී නිවන් දකින්න. කොතනින් දක්වලක් නිවන් දක්වන්න. ඒක පැත්තකින්ම තියලා නිවන් වගේ පැත්තකින්ම තියලා. උදේ ඉඳන් රෑ වෙනකන් හුස්ම උඩරා එකයි කිව්වා දෙකයි කිව්වා උඩට දැද්දා ආයි තුනයි කිව්වා ආයි හරි හතරයි කිව්වා. නාහියක තියාගත්තා තොල්වලට තියාගත්තා. කොහොම නිවන් මාර්ගය? ඒකද නිවන් මාර්ගය? ඉතින් ඒ නිසා මේ ධර්ම ඔක්කොම පටලවලා තියෙන්නේ. මේ භාවනාව පටලවලා තියෙන්නේ. ඒකෙත් නිවන් මාර්ගයක් තියෙනවා නැත්තේ නෑ. ඒකත් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි කොයි ක්‍රමෙන් යන්නත් පළමුව වනහලා ওই සම්මාදිට්ඨිය මතු කරගෙන ධම්ම අවබෝධය ලබලා තියෙන්න ඕනේ. ලැබූ කෙනාට දකින්න ලැබෙනවා. රාග සහගත, දේශ සහගත, මෝහ සහගත දේ ඇසුරු කරන්න ඇසුරු කරන්න. තමා තුල 1000ක් හට ගන්නවා. මේ 1000 පපුවේ තෙරපනවා. තෙරපන්න තෙරපන්න සුසුම් හරින්න වෙනවා. සුසුම් හැරියේ නැත්නම් එහෙනම් පපුව පිච්චෙන්න පටන් ගන්නවා. නිදහස දැක්කගෙන. නිදහසට හිත තියාගෙන. නිදහස් වෙන බලාපොරොත්තුෙන් මෙච්චර කල් ගත්ත 1000 ගිනි සුසුම් වලින් පිට කරන්න පටන් ගත්තාම මූලධර්මයේ වැටහිලා තිබෙච්ච නිසා මූලධර්මයේ වැටහිලා තිබෙච්ච නිසා එන්නේ එන්නේ නිදහස කරා ගමන් කරනවා. අන්න එයාටත් පුළුවන්කම ලැබෙනවා සාන්ත වූ ප්‍රණීත වූ සමාධිය ලබන්න. ඒ එහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ ක්‍රමෙ ධම්ම අවබෝධ කරපු කෙනෙකුට මිසක් අනික් කෙනෙකුට හැම වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්න. දැන් සුසුම් හරින ක්‍රමේ ප්‍රතිඵල ලබන ක්‍රමයක් තියෙනවා. ඒක ආස්වාද ප්‍රස්වාස කරන හුස්ම ගයින ක්‍රමේ නෙමෙයි සුසුම් හරිනවා කියන්නේ. සුවයි සුවයි කියලා ගත්ත දේවල් සුම් කර හරිනවට කියනවා සුසුම්. අපි මෙච්චර කල් නොදන්නකම නිසා මේ රෝගේ අවිද්‍යාව සහගත දේවල්ම තෘෂ්ණා සහගත දේවල්ම සුවයි සුවයි කියලා අවිද්‍යාවේ තෘෂ්ණාවේ බැඳිලා ගත්තා. ගන්න ගන්න ගානේ මොකද කරේ? උඩ රදිනවා. මොන හරි හොඳ දෙයක් දැක්කොත් මොකද කරන්නේ? නරක දෙයක් දැක්කොත් චි කියනවා. සුවඳ දෙයක් දැක්කොත් උඩ රැද්දා. ඇදලා ගත්තා නේද උඩට? අවිද්‍යාසහගතව තෘෂ්ණාවෙන් බැඳිලා ආස්වාස කරණේව ආස්වාද ලබණේව අදිනවා උඩට. අපි හිතා ඉන්නේ හොඳ ඒවා කියලා. මෙන්න මේ ඇදගත් ඒවා තමයි ආස්වාද වශයෙන් ගිහිලා හිටන් චිත්තජ රූප බවට පත් වෙලා අපේ කය විහිදන්නේ. ඕවා ගිනි ධර්මයි. ඔය ඇතින රාගගිනි ඒකට විරුද්ධ ආපුහම දේශගිනි. ඕක අපිලා තියෙන මෝහගිනි. ගිනි ධර්ම ඇතුළට ඇදගෙන අපි පිච්චි පිච්චි ඉන්නවා. ගිනි ධර්ම ගිනි ධර්ම කියලා හඳුනාගත්ත කෙනා අහ කරනකොට නිදහස් වෙන එකේ සාන්තව ප්‍රණීතව දකින්න ගිනි නැති තේ. ගිනි නැති නිවන්ට හිත පිහිටවාගෙන. සුවයි සුවයි කියලා ගත්තේවා සූම් කරන්න ගන්න ක්‍රමය මොකද්ද? සුසුම්. අන්න සුසුම් හරිනවා. සුසුමෙන් සුසුමට අර 10 පිට වෙලා යනවා. රාගගිනි, දේශගිනි, මෝහගිනි අරගන්නේවා ඇතුළට අදින්න නැතුව. ඇදගත් ඒවා තිබෙන 1000 ගින්න ඇති කරන අර චිත්තජ විස රූප, රූප කලාප. විස කිරණ පිට කරපුවාම. කය සාන්ත භාවයට ප්‍රණීත භාවයටපත් වෙලා මුළු කය රැහැල්ලු වෙලා ප්‍රීති මනස කායෝ පස්සද්දති පස්සද්ද කායෝ සුඛන්දේති සුඛිනෝ සමාධියති කියන සමාධිය ලැබෙනවා. මෙන්න ආරි සමාධිය ලබන ඒ ක්‍රමයක්. හැබැයි ඒක තියෙන්නේ ওই ධර්මයේ දැක කෙනෙකුට මිසක් ওই ධර්මයේ නොදැක කෙනෙකුට ඒක තේරුම් ගන්නත් බැහැ. මුලා සිහි ඇත්තේ උට ආනාපාන සතියක් නොකියම කියලා බුදුරණාහි ඔකර දේශනා කළා. නමුත් විසුද්ධි මාර්ගයේ පෙන්නනවා ආනාපාන සතිය මෝහ චරිතයට සත්‍රායයි. ඒ වෙයිද? මෝහ චරිතයට කොහෙද ආනාපාන සතිය? මෝහ චරිතයට ආනාපාන සතියක් නොකියමි කියලා බුදුරණාහි දේශනා කරනවා. කොහොමද බුදුරණාහි දේශනා කරු ආනාපාන සතිය වැහිලා? අර කියන එක නම් ඇද්දැහැ එකයි දෙකයි කිය කුස්ම දින්නම් ඕන මොට්ටේකට පුළුවන්. ඒක නම් හරි මෝහ චරිතයට සත්‍රාය වෙනවා. ඒක. විසුද්ධි මාර්ගයේ ඒ කියා තියෙන එක හරි ඒ જાතිය භාවනාව. හැබැයි ඥානවන්තයෙකුට සප්පාය වෙන එකක් නෑ ඒක. ඥානවන්තයා දකිනවා පහ කළ යුත්තේ මොකද්ද ඇසුරු කළ යුත්තේ මොකද්ද? රාගයට, ද්වේෂයට, මෝහයට හේතුන යමක් ඇද්ද පහ කළ යුතුයි. රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට හේතුන යමක් ඇද්ද අරගත යුතුයි. එහෙනම් ආස්වාද කළ යුතුයි. මෙන්න මේ ආස්වාසයයි පස්වාසයයි දිගටම කරගෙන යනකොට යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන සෑම ඉරියව්වකදී ඔය ටික කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ ආනාපානින් පටන් ගත්ත කෙනා අර අභ්‍යන්තරයේ තිබිච්ච පෙර තිබුණු අරගත්ත උතුජ රූප කලාප වශයෙන් පිළිහිදපු ඡාගදේශ මොහ නිසා හටගත්ත චිත්තජ රූප නිසා හටගන්න දාහේ පිළ කරන්න පුළුවන් සුසුම් මොළිය. ඒතර කය සැහැල්ලු වෙනවා. අන්න සැහැල්ලු වෙනකොට බලන්නේ පස්සද්ධියටපත් වෙනවා. පස්සද්ධ කාය සුඛන්දේති. කායික සුඛේ එනවා. සුඛිනෝ සමාධියටි එකේ සමාධිය එනවා. ඒ සමාධි ලබන ක්‍රමය. ඒක නැත්තේ නෑ. හැබැයි අද කියන ක්‍රමයට ගලපන්න බැරි හින්දා මම කියන්නේ හුස්ම ආදීනකින් නිවන් දකින්න බෑ කිව්වේ ඔය ප්‍රශ්නේ උඩ. ඒකේ ක්‍රමයක් තියෙනවා. හුස්ම වයින් එකක් නෙමෙයි. සුසුම් හරින ක්‍රමයක්. ඒ ක්‍රමෙන් සමාධිය ලබන්න පුළුවන්. දැන් මූලික ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට. ඔව්. ඒ නැත්තේ ඉතින් ඒකත් භාවනාවක්. ඇයි බුදුරජාණන් වහන්සේ බණ කියලා අහලා ගිහිල්ලානේ හෙදිකල මවලා දීලා ගියේ. බුදුරජාණන් වහන්සේ කහට පුල්ලියක් තියෙන හෙදිකලක් මවලා උන්වහන්සේට දීලා ගියේ ඊට ඉස්සෙල්ලා ධර්ම දේශනා කරලා. ඊට ඉසෙල්ලා අතින් අල්ලගෙන උන්වහන්සේගේ සනසලා ඉසෙල්ලා හිස අත ගාලා අතින් අල්ලගෙන සනසලා මේ ශාසනය යන්න මේ ඔබ යන්න ඕනේ මහා පන්තකයාගේ නෙමෙයි මේ ශාසනය මගේ ඔබේ එයාගේ ශාසනයක් නෙමෙයි ඔබ මොකට සිවුරු ඇල්ලන්නේ එන්න යන්න ඔබට සිවුරු අරින්න ඕන කමක් නැහැ කියලා බොහොම සංසාර පුංචි ළමයන් අරගෙන ගිහිල්ලා නිලුම් පොකුණක් අරගෙන ගියා නිලුම් පොකුණක් අතට උදේ පාන්දරින් අරගෙන යනකොට මොකද කරන්නේ උදේමනේ පාන්දර කිව්ව දොට බහලා යන්න කියලා ඉරේලිය වැටෙන්නේ නිලුම්මල් පිපෙන්නේ ඉතින් මොකද කරන්නේ උදේ පාන්දර අරන් ගියා අර ඉතින් අපේ වාසාවෙන් කියන්නේ පුතා දැක්කද ඊයේ දැන් මේ එළුම් පොකුණ කොහොමද ඊයේ තිබුණේ මල් පිපිලා තිබුණා නේද ලස්සනට අද බලන්නකො මොකද වෙලා තියෙන්නේ මේවට කෝයි ලස්සන ඒකේ තියෙනවද කෝවර තිබිච්ච ගති ලක්ෂණ මොකද වෙන්නේ රෝගේ හැටි ඔහම තමයි අපි කවුරු මේ ඉපදිලා ලස්සන දෙහිටියට අන්තිමට අපිට සිද්ධ වෙන්නේ අර නෙළුම් මල් ටික පරවෙලා ගියා වගේ පරවෙලා යනවා ඊට පස්සේ මොකද වෙන්නේ ආයි රේලිය වැටෙනකොට පිවෙනවා වගේ ආයි හැරයක් කොහේ හරි ඉපදෙනවාම ආයි ප්‍රබෝධ වෙනවා ඒකලා වෙන්නේ මොකද ආයි ඉර බහින්න ගියා වගේ ආයි පරවනවා වගේ මේකත් පරවෙනවා හරි ඉර බහිනකොට නැගිලා ඉර නැගිනකොට නැගිලා ඉර බහින පර වෙනවා වගේ තමයි අපේ ජීවිත කියන්නේ. කොතනකවත් කොච්චර ලස්සනට සුන්දරව හිටියත් ඉතින් දරුවා අපුතේ අපිට ඔය ගල්ලන්න දෙයක් තියෙනවද? පුතාට මොකද හිතෙන්නේ ඒක? ඉතින් ඔහොම තමයි පුදුරන් මහත්තයා බොහොම සාන්තව වණ කිව්වේ. අපේ භාෂාවෙන් පාලියෙන් කිව්වනේ අදහස ඔහොමයි. ඉතින් මොකද කරන්නේ? ඇත්ත නේ නහ අපි කොච්චර ලස්සනට හිටියත් කොච්චර මේ ප්‍රබෝධ වෙලා හිටියත් ලොකු වුණත් අපිත් මහලු වෙනවනේ මැරලා යනවනේ. ඉතින් ආයතරයක් හරි නොහිටපු තත්ත්වෙ නොපෙන්න තත්ත්වෙටපත් වෙනවනේ. ආයතරයක් ඉතින් මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මතුවලා හිටන් ආයතරයක් ගිහින් ආයෙ අල්ලගත්තාම ආයෙ කොහේ හරි ඉපදිලා ආයතරය තරණ වෙලා ඉතින් ළමා වයසින් ඇදිලා ආයෙත් වැඩෙනවනේ. ආයතරයක් අරගෙන මහලු වෙලා මැරලා යනවනේ. අනේ මේකද මේ ජීවිතය කියන්නේ මොකද මේකේ හොඳ? වැඩක් නැහැනේ. ඉතින් ওই විදිහට පෙන්ලා දුන්නා. පෙන්ලා දුන්නාට පස්සේ දහම අවබෝධයක් ලැබුණා. ඒ අවබෝධය ලබා දුන්නාට පස්සේ දැනගත්ත මේ කොහේ මොනවා කොච්චර ලස්සනට පහළලා සුන්දරව පහළලා තිබුණාද වැඩක් ඇති එකක්වත් නෑ. ඔක්කොම හරයක් නැති ඒවා. ওই ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ මොකද කරන්නේ දැනගත්ත ධර්ම අවබෝධය ලැබුණා කියලා ඊට පස්සේ දුන්නා ඉදි කැලලා දියටන් කහට කුල්ලියක් මාලා දුන්නා මේක කහට අරින්න අත ගාලා අරින්න කුබාන්න පුළුවන්. ස්පර්ශ කරන්න කරන්න තව හැමතැනම ගෑවෙන්න පටන් ගත්තා අන්තිමට බලන්න. අතින් ස්පර්ශ වෙන්න වෙන්න කුණු නැති හරිය කුණු ගෑවෙනවා. ඊට පස්සේ දැනගත්තා මොකද ධම්ම අවබෝධය තිබුණා. ස්පර්ශය තියෙනකොට තමයි මේ කුණු හිටින්නේ. ස්පර්ශ නොකළොත් කුණු නැහැ. ලෝකේ කුණු ස්පර්ශ කරන්න ගියාම හිතේ කුණු ගෑවෙනවා. ලෝකේ ස්පර්ශ නොකළොත් හිතේ කුණු නැහැ. අවබෝධය ආව හරිපත් වෙනවත් වෙනවා. මෙන්න ලැබෙන ක්‍රමය. බණ කටපාඩම් කරන්නේ පිරිත් කටපාඩම් කරන්නේ නිවන් දැකේ නැහැ. අද තමයි සූත්‍ර මෙතර පාඩම් කරගන්නේ නිවන් දකින්න කියන්නේ. හම්බ වෙයිද නිවන? සූත්‍ර පාඩම් කරලා. අනේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න ක්‍රමය දුන්නේ නැහැ. ලෝකයේ යථාර්ථය දකින්න කියා දුන්නා. ඒතොර දැනගත්තා මේ හරවත් ලෝකයක් නන් නැහැ කියලා යථාර්ථය තුලින් දැනගත්තා. අසාර ලෝකේ සාරවත් කරන්න අපි කොච්චර හැදුවත් හරියනවද? එහෙම ධර්මතාවයක් ලෝකේ තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙනම් කරන්න බැරි දේක් කරන්නේ මේ අපි දඟල දඟල මෙච්චර කල් දැඟලුවේ. ඒ මෝඩකම නේද? අවිද්‍යාව කියන්නේ ඕක නේද? එහෙනම් මම මොකද කරන්නේ? මොනවා කරන්නේ මේ පැවැත්ම තුල? පැවැත්ම කරන්න එකක් තියෙනවා නම් මම මිලහර කරගෙන කවුරුත් කරගෙන. කාටවත් හම්බෙලා නැහැ පැවැත්ම කරගන්න දෙයක්. පැවටුණා මිස හදාගත්ත දෙයක් නැහැ පැවැත්ම තුල. මට හරි කිව්වා මිස හරිය කෙනෙක් නැහැ. බොරුවට උද්දාම වුණා මිසක් යථාර්ථයෙන් හේතු ඇතුව උද්දාමයක් වෙන දෙයක් ලබලා නැහැ. ලෝකේ කියන්නේ මෙහෙම එකක්. එහෙම එකක් තුල මොනවා ගන්නද? අන්න හතරේ නොඇලි මෙදී ගියා. නිදහස් වුණා. නිදහස් නිවන් මාගේ එහෙම එකක්. යථාභෝධයේ ප්‍රඥාවේ ගෝචර කරගෙන ඉගෙන ගන්න කටපාඩම් කරගන්න එකක් නෙමෙයි අවබෝධය පූර්ණ කරගන්න එකක් ඒ ධර්මතාවය දැකලා. ඔය පොඩ්ඩයි තියෙන නිවන් දකින්න. ඉගෙනගෙන නිවන් දකින්න බෑ. ඒ නිසා හත් අවුරුදු දරුවා නිවන් දැකේ අරිහත් වෙන වතනේ ඔය හේතුව. දැන් මේ පෙර භවයක සෝවාන් වෙච්ච කෙනෙක් ඔය සෝවාන් කියන වචනේ සෝතාපන්න කියන වචනේ මේ පාළි ඒකට කියන වචනේනේ. දැන් අපි දැන් අහනවා දැන් පෙර භවයක නිවන් දැකලා සෝවාන් වෙච්ච කෙනෙක් මතු භවයක උපදිනොත් එහෙම ඒ පුද්ගලයා මේක දන්නවද කියලා. දැන් සෝවාන් බව දන්නවද කියලා. අජාත සෝතාපන්න කියන්නේ යාට. දැන් එයාගේ අවබෝධය යාට තියෙනවා. ඒ ඵලයේ හැටි මොකද්ද කියලා ඒ වචනේ දන්නේ. ඒ වචනේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් ධර්මයේ අහලා ඉතින්. ඒක ධර්මදර කෙනකින් අහන්න ඕනේ. ඒ අවස්ථාවට කියන්නේ මොකක්ද? ඒ අවස්ථාවට කියන්නේ මේකයි. ඒතකොට දෙනවා. දැන් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර අවස්ථාවල මේ මේ කෙනෙක් මැරෙන්න යන වෙලාවේදී ඔය වෙලාවේදී භික්ෂුන් වහන්සේලා එහෙම ගිහිල්ලා ඉතින් අවවාද අනුශාසනා කරනවා. මේ වෙලාවේදී ගිහිල්ලා ඉතින් කියනවා ඉතින්. දැන් මේ කොහේ උපන්නත් අන්තිමට මොකද වෙන්නේ? ඉතින් ඔබට දැන් තේරෙනවද? මේ කොහේ උපන්නත් මැරිලා යනවනේ. හොඳයි හොඳයි කියලා කොච්චර අල්ලගන්නේ අල්ලගන්න එකක් නැහැනේ. එහෙම දේවල් වල හරයක් තියනවද නැද්ද? හරයක් නැහැනේ. අනේ ස්වාමීනි ඔය කියන කතාව හරිය ඉස්සෙල්ලා තේරුණා. ඒක වල ඉස්සර වනහන කාලේ ඔක වැටහිලා තිබුණා. මේ සාදු සාදු කුල පුත්‍රේ ඔබ සෝවාන් ඵලය ප්‍රකාශ කළා. අන්න උන්වහන්සේ කියන. එතකොට ඇයි දන්නේ ඒක සෝවාන් ඵලය බව. හැබැයි ලබලා තියෙන කොයි කාලේ දාපම විස්තර කරන ওই කාරණේ නම් මම ඉස්සෙල්ලා දන්නවා. අහවල් කාලේ ඉඳලා. අහවල් කාලේ බුදුරණන් වහන්සේගේ වනහන කොටයි මම ඔක තේරුම් ගත්තා. ඔය කියන තත්ත්වේ. ආ ඔක තමයි සෝවාන් කියන්නේ. අන්න කියා දෙනවා. මේ ඊට පස්සේ හැටි පෙන්නලා දෙනවා. මේ ප්‍රියයි මනාපයි කියලා වස්තු ගොඩ ගහගෙන රැස් කරගෙන මේවා හිතේට හරයක් තියනවාද? ඔය ගන්න දෙයක් තියනවාද? ඒ කාටද ලැබෙන්නේ ඒවා? ලැබෙනවද වැඩක් නැහැ. ඕක මම ඒ කාලෙම දැනගත්තා. මම ඔය මේවා ඇසුරු කළාට මට ඔය ප්‍රියමනාප වස්තු වශයෙන් අල්ලගෙන ඉන්න බලාපොරොත්තු වෙලා තිබුණේ නැහැ. මේ සාදු සාදු කුල පුත්‍රයව සකෘදාගාමී ඵලය ප්‍රකාශ කළා. අනේ උන්වහන්සේ කියනවා. අනේ ඵලය මොකද්ද කියලා නම දන්නේ ධර්මයේ තුලින් අහගත්තා අය. හැබැයි මේ ධර්ම අවබෝධය ලැබුණා පස්සේ අත්හැරී ගිය නොඇලී ගිය මිදී ගියවා Taman දන්නේ. මේ සමහර පුංචි ළමයි ඉන්නවා. පොඩි කාලේ නම් බොහොම ධාර්මිකයි. මේ දේපොළ ඔයාට දෙන්නද මේ ගේ? අනේ මට මොකටද ඒකේ? මට එහෙම එකක් එහෙම එකක් මගේ බලාපොරොත්තු වුණේ නෑ. ඒ කොහේ හරි ඉන්න බැරිය? මට හොඳටම ඇති. දැන් අපි දන්නේ මානසික අත්ය මොකක්ද කියලා. දැන් හිතා ගන්න බැරි මානසික අත්යන්ගේ හැටි. ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක තුමා මං හම්බෙන්න ආපු කාලයක් තිබුණා මං ගිහි වතේ ඉන්න කාලේ. එයාගේ පුංචි ළමයෙක් හිටියේ අවුරුදු 7ක විතර 8ක විතර ළමයි. එයාත් පැත්තක ඉඳන් තාත්තාට කිනවන අහනවා. ඔහොම ආගෙන ඉඳලා හිටා මොකද කරන්නේ 1700 යනකොට. මමත් යනවා එයාත් එක්කලා මේ වාහනේ ගමනක් යන ගම. පුතත් හිටියා පිටිපස්සේ. මගේතර වහන්නලා නැහැ. මහත්තයා එදා වනහලා තියනනේ පුතා. පුතාගේ ස්වභාවය මොකද්ද කියලා හිතා මහත්තයා තීරණය කරගන්නකෝ. මම ප්‍රශ්න ටිකක් අහනවා එයා නිහඬව අහගින්නකො කිව්වා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? පුතේ අර වාහනේ ගැන මොකද ඔයාට හිතෙන්නේ? එතන කවල් වෙච්ච වාහනයක් තියෙනවා තව කාර් එකක් ඒ කාර් එක පේනවා. ඒක මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයටපත් වෙදිලා ගිහිල්ලා. ඒකවත් නෙළම එහෙම එකක් කිව්වා. මොහොතින් මොහොත ගෙවිලා ඒ ලස්සනට හොඳට තියෙච්ච කාර් එක දිරාපත් වෙලා. ඊට පස්සේ මම බැලුවා එකපාරට මේ ළමයාගේ පාන ගැඹුරු අදහසක් නේ කිව්වේ ධර්මානුකූල අදහසක්. ඊට පස්සේ මේ මොකද වාහන ගන්න බැරි කෙනෙක් නෙවෙයිනේ තාත්තා ඉතින් මේකේ අධ්‍යක්ෂකයා කියන්නේ පොඩි වඩුවක් මේ මේ කෙනෙක් නෙවෙයිනේ. ඊට වඩා හොඳ ලස්සන කාර් එකක් තිබුණා. තුති අපි මේක විකුණන අර අර වගේ කාර් එකක් ගම්මු. මොකටද ඉතින් ඒකත් මොහොතේ මොහොතේ කියලා විනාශයටපත් වෙනවා. මොකටද? දැන් මේ කාර් එක ගැන කිව්වට පස්සේ අර පුංචි ළමයාගේ අදහස කොහොමද වන්නේ? ආනන්ද මෛත්‍රී හාමුදුරන්ට එක්තරා කෝටිපතිනියක්. බොහෝම ලක්ෂණීය වටිනාමයන් කාර් හතක් පෙන්නලා. ඔබ වහන්සේට කැමති එකක් තෝරගන්න කිව්වා. වරුවක් කරකන් තෝරගන්න බැරි කියලා කොහොමද ගන්නෙ කියලා. අර කාර් එක පස්සේ යනලු වල්නාලු ඊට වඩා අනික හොඳයි වගේ පේනවා. අර කාර් හතම දුන කැමති එකක් තෝරගන්න. ඉතින් හතම තෝරගන්න වරුවක් ගිහිල්ලා පෙරි වුණලු හොඳ එක තෝරගන්න. දැන් ඒක කොහොම කෙනෙක්ද? ලෝක සම්මතියේ ඉහළම හිටපු කෙනෙක්. අර ළමයා කොහොම කෙනෙක්ද? කවුරුවත් දන්නේ නැති කෙනෙක්. දැන් ළමයාට කාර් එකක් අපෙන්න කොහොම මොකද කිව්වේ තාත්තා? මොකටද? ඔකත් මොහොතේ මොහොතේ කියලා විනාශයටපත් වෙන එකක්. එහෙම එකක් අතකට වැඩක් තියෙනවා අපි. දැන් ළමයාගේ නුවණ කොහොමද? ආ විලස බලන්න. දැන් ත්‍රිපිටක ධාරී තත්ත්වයෙන් බැලුව කවද ත්‍රිපිටක ධාරී වෙලා හිටියේ? මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ෂල්වාසා පරමේශ්වර වෙන භාෂා ගණනාව පිළිබඳව බොහෝ දුරට කියුම්තෙන් පවා දන්න කෙනෙක්. අර ළමයා කවුද? සිංහල භාෂාව දන්නවා තාත්තා ඉතින් අර වැඩ කරන නිසා කියන ඉංග්‍රීසි වචන කීපයක් දන්නවා ඇති. කතා කරනකොට කියන්න කරනවා. ඔයිට වඩා ඉගෙනීමක් තිබුණා. හැබැයි අහපු එකක් තිබුණා. මේ ලෝකේ මොන දෙයක් හටගත්තත් විපරිණාමයටපත් වෙලා වෙනසිනවා ගන්න හරයක් නැහැ හොඳයි කියලා අල්ලන්න දෙයක් නැහැ. ඔය පොළේ වැටහිලා තිබුණා. ඒ වැටහීමේ අගේ කොතෙන්ද යනකන් මේ අත්හැරලා තියෙනවා. දේපොළ ඉඩකරන් යාන වාහන මිල මුදල් තමගේ ග්‍රාම්බුකාරකම් සියල්ලම බෙදලා නේද ඔය පොඩ්ඩු. දැන් නිවන් අවබෝධය දිවිසනේ කොහේද? අන්න බලන්න වෙනසේ හැටි. ඉතින් නිවන් දකින්න බුද්ධලයා උඩ ඉන්නවද බිම ඉන්නවද චර්යාව මොකද සිවුර දාලා නැතුවද ඉන්නේ ඒකෙන් හොයන්න බෑ. එයාට යම් දහමක් අත්හැරී ගියාද නොඇලී ගියාද මිදී ගියාද ඒ තුලින් හොයාගන්න ඕනේ. මෙන්න හෙවි හොයන ක්‍රමය. ඒ තුලින් ඕනේ ඒක දකින්න. අපි ඒක දකින්න බැරි නිසා අර බාහිර චර්යා රටාවන්ට රැවටෙනවා. යථාබෝධයෙන් නිවන් අවබෝධ කරනවා මිස නිවන් අවබෝධ කරපු කෙනා ක්‍රියාකලාපයෙන් හොයන්න හරි අමාරුයි. ඒ ස්වභාවය ඇති. විතරාගේ ඔව් ඒකයි කාරණේ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අනුරාධපුර යුගයේ මේ ලංකාවේ හිද්දියා ගැන පෙන්නනවා. එක්තරා සිටුවරයෙක් මොකද කරන්නේ මෙහි හිටපු කෝටිපතියෙක් මහ දානයක් දෙන්න හිතුවා ගමේම ඉන්න භික්ෂුන් වහන්සේලාට. අනුපිළිවෙලින් තියලා. පැරණි කමෙන් ඒ වගේම තියෙන සත්‍යයන්ගෙන් අනුපිළිවෙලින් තියලා හොඳ හොඳ ලස්සන පෙනුමින් සංවර බවින් ඔය ගැන අහවල් දවසේ දාන්නට සියලුම අය වඩින්න කියලා හැමතැනම ආරාධනාවක් කරගෙන ගියා. උදේ පාන්දර වැටලා එක හාමුදුරට ආවා. ඒ හාමුදුර බැලුවාම කකුල් වල කොරල ගහිලා ඉරි දිරත් හිවුරක් එහෙ මෙහෙන් ඉරිලා හිවුරක් තියෙන පාංගල වෙච්ච හිවුරකුත් ඇඳගෙන දිරච්ච පාත්‍රයකුත් අරගෙන ඇවිදලා හිටන් ඉන්නවා මලය කාවා. බැලුවා. ඕම් උදේ පාන්දර වැදිලා එකනේ. පළවෙනි ඉන්නේ නැහැ ඉන්නේ. බලාගෙන ඉන්නා සංවිධානය කරගත්තා. පළවෙනි තියන්නම්. තව හාමුදුරනේ ඔබ හරි පිටිපස්ස යන්න. ආ ඔබ හරි ඉන්න ඉස්සරහ. තිබ්බා ඉස්සරහ. තව කෙනෙක් ආවා අනුපිළිලින් දින ඔබ හන්දියට පිටිපස්සට. අන්තිමට බලන අන්තිමට ඒක සාමණේරයන් හන්දියගෙන පිටිපස්සේ පිටි අන්තිමට මෙහා. ඒ තරම්ම ඉතින් බැලුවම අජිවා. ප්‍රියමනාපයකුත් නෑ. බැලු බැලුවට හොයන්නත් බෑ හාමුදුරුවනේ දෙක නමට හාමුදුරුවනේ විතරයි. දැන් ඔහොම අනුපිළිල හදලා තියටන් ඉතින් සිටුවරයට කිව්වා දැන් ඉතින් ඔබ අතින් පළවෙනි දාන පාත්‍රයට දාන්නේ විතරයි. බත් හැඳ ගන්නකොට පොළොව කිමිදගෙන යටින් ඇවිදලා පාත්‍රය ආගෙන හිටියද ඉර්ධිවලේ. අරහාමුදුරු පිටිපස්සේ මිට බේක. ඔක්කොම බුදුමයි මොකද්ද මේ වුණේ කියලා. දානේ බෙදාගත්තාම පොළොව කිමිදගෙන යටින් ආව ආපුතිරෙකුත් නෑ ගියතිරෙකුත් නෑ ආකාශයට පෙන්නලා වෙනි වෙනි යන්න වැඩිය. එතකොටයි දන්නේ ඉර්ධිවල ඇති මහරහතන් වහන්සේනමක් මේ ඉස්සෙල්ලා මිදලා තියෙන කියලා. උන්වහන්සේ දානි ගන්නව නෙමෙයි අර මෝඩයන්ගේ මාන්නේ විඳින්න ආවා. ලෝකයාගේ මනින්න ආර්ය මනින්න උඹලා දක්ෂද? උඹලා කොතනද ඉන්නේ කියන එක පෙන්වන්න කරලා ගියා අර අවස්ථාව. උන්වහන්සේ දායන රාසාවකින් ආවා පළවෙනි තැන ගන්න ආවා නෙමෙයි. ආයේ මිනිසුන්ගේ තියෙන මුලාව බෙදලා යනවා. මේ වගේ අවස්ථාවල් අපේ අය දකින්න නැතුව හම්. මේ බාහිර පේන පෙනුම් වලින් ඉරියව් වලින් සිල් දුසිල් මයින්ඩ් යනවා. Tamanට ප්‍රඥාව පහල කරගන්න තියෙන උත්තරම අවස්ථාව නැති කරගන්නවා. මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. නිකන් මේ ගාතාවක් ගැන තහලා තියෙනවා ඒක අපි පස්සේ වෙලාවකම විස්තර කරලා දෙන්න ඒක මොකද ඒ තුන්රුවන් ගුණය පිළිබඳ විස්තරය මේ සංසාර සාරෝග විනීතනී සංආදී වශයෙන් තියෙන ගාතාව. හරි. හා. බලන්න කියලා වань. දාන්න කියන කමන්නේ. ඉතින් ඒතර අපි දකින්න මේ පෙර භවයක එහෙම කෙනෙක් හිටියනම් අද ඒගොල්ලන්ගේ එහෙම සෝවාන්නේ සකෘදාගාමි ආදි වශයෙන් දකින්නේ නමුත් මේ ඵලයේ ස්වභාවය හපටහ ගන්නවා. සෝවාන් සකෘදාගාමි දැනගන්නේ කොහොමද? අරිහත්ත්වයට පත්වෙච්ච එක්තරා තෙරණින් වහන්සේ නමක්. භික්ෂුණීන් වහන්සේ නමක් බුදුරන් වහන්සේ වැඩ ඉන කාලේදී. තමන්ලත් සමාධියක් මොකද්ද කියලා දන්නේ නැහැ. සමාධියේ හැටි ආනන්ද හාමුදුරන්ට කියන. එවත් ආනන්දේනි ඇහැ තියෙනවා පේනවා බලන බලාපොරොත්තුවක් මට නෑ. මේ කන තියෙන හොඳට ඇහෙනවා. ඒකට අහන බලාපොරොත්තුවකුත් නැහැ. නාසයේ තියෙන ගඳ සුවඳ දැනෙනවා. ආග්‍රාණය කරන බලාපොරොත්තුවකුත් නැහැ. දිව තියෙන හොඳට රහ දැනෙනවා. රහ විදින බලාපොරොත්තුවකුත් නැහැ. කය තියෙන පහස දැනෙනවා. පහස ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. මෙහි විදිහේ සමාධියක් තියෙනවා. ඒ සමාධිය මොකක්ද? උන්වහන්සේ උත්තර දෙන්නේ නැතුව ඔය ඔක්ක ගිහිල්ලා බුදුරණාහතගේ විදිහටම අහනවා. බුදුරණාහතේ දෙන ආනන්ද ඕකට තමයි අරිහත් ඵල සමාධිය කියන්නේ. මේ අරිහත් ඵල සමාධියටපත් වෙලා හිටුවාම සමාධියේ ස්වභාවය හඳුනනවා. ඒකට කියන නම දන්නවා. අන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන නැත්නම් ඒක මොකද්ද කියලා දැනගන්න බෑ. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියනවා පස්සේ පහළ වෙන ඒවා. ඵලයේ ඉස්සෙල්ලා පහළ වෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන පසුව පහළ වෙනවා. සියල්ලන්ටම නෙමෙයි. එහෙම නැත්නම් ඒක දන්න කෙනකින් ඒ විස්තරය සාකච්ඡා කරනකොට ඒ අහවල් තත්ත්වය කියලා දැනගන්න. දැන් උන්වහන්සේ දැනගන්න මීට වඩා මට කරන්න දෙයක් නෑ. අත්හැරිය යුතු යමක් ඇද්ද? ඒ ටික අත්හැරලා ඉවරයි. ඊට යහමට කරන්න දෙයක් නැහැ කියන එක දන්නේ. ඒ ඵලයට කියන නම මොකක්ද අහුවාම ඒක මම දන්නේ නැහැ. මට අත්හරින්න දෙයක් නැහැ අත්හැරපු අත්හැරලා ඉවරයි. මට බැඳින්න දෙයක් නැහැ කොතකවත්. ඒවා බැඳිලා බැඳීම් ඔක්කොම ඉවරයි. ඒක මම දන්නවා. ඊට වඩා කරන්න දෙයක් නැති බව දන්නවා. ඒ ටික දකින්න. මේක විමර්ශනය කිරීමේ හැකියාවක් දහම් නුවණක් තියෙනවා නම් ප්‍රත්‍යවේක්ෂා ඥානයකින් දැනගන්නවා. ඒකට තමයි අරිහත්ත්වය කියන්නේ ඔකයි කියන එක දැනගන්න. අද දවස තුලත් අපි ප්‍රශ්න ඔකටම අපි සාකච්ඡා වලට උත්තර දුන්නා. නැවතත් අපි ඊළඟ සෙනසුරාදා දීදා හොල ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කරමු. සෑම දිනකම යාපතක්.